ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්සේ. අද අපිට ලිඛිත ප්‍රශ්න 14ක් ලැබිලා තියෙනවා. <laughs> ඒකෙන් 11ක් භාවනාවට සම්බන්ධ. ඉතිරි තුන සාමාන්‍ය කරුණු පිළිබඳව. මට අවසරයි ඒවා සභාගත කරන්න. හොඳයි. පළවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස මාගේ කමඨහන් වார்த்தාව මෙසේය. සක්මන් භාවනාව. මම දකුණු කකුල ලෙස පටන්ගෙන යටිපතුලෙහි ස්පර්ශයට අවධානය යොමු කරමි. පියවර 7-8ක් පමණ පසු සිත වෙනතකට යයි. නැවත මුල් කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ වෙත ගෙන එන්නෙමි. විනාඩි 30කට පමණ පසු මෙනෙහි නොකරමින් වැඩි වේලාවක් ස්පර්ශයකට හිත රැඳවිය හැකි වේ. හිත පිට ගියත් ස්පර්ශය තුලින් පොළවේ තද ගතිය සිසිල් උණුසුම් බව හොඳින් වැටහි. පර්යංක භාවනාව. පුරුද්දක් ලෙස සක්මනින් පසුව පර්යංකයට යොමු වේ. මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. පර්යංකයට හිඳගත් විට ආනාපානය යන්තමින් තේරේ. එය දෙස බලා හිඳිමි. නමුත් ආනාපානය තව දුරටත් සියුම් වන විට උදරයේ පිම්බීම හැකිලිම හෝ පපුව ඉහළට එසවෙන පහළ පහළට වෙන බව දැනෙන්නට පටන් ගන්නි. ගනි. ඉහළට පහළට යන බව දැනෙන්නට පටන් ගනි. ප්‍රශ්නය මෙහිදී මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. ඔව් සක්මන් භාවනාව කරගෙන ගිහලා තිනවා හොඳයි. ඒ කියන්නේ අපිට මුලදී පියවර කීපයක් කරගෙන යනකොට සමහර හිත පිට යනවා. ඉතින් හැබැයි අර මෙනෙහි කිරීමක් එක්ක යනකොට ඔක තව ටිකක් දිගට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි උත්සාහත් වෙනවා මෙනෙහි කිරීමකින් තොරවත් මේ දේ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ අපි තුමු සාර්ථක වුණා නම් ඊට පස්සේ මෙනෙහි කිරීමකින් තොරවම වැඩේ කරන්න උත්සාහත් වෙනවා. ඊළඟට අපිට අර ඒකේ දියුණුවක් තේරුම් ගන්න තියෙන්නේ හිත පිට ගියා ඒ වුණාට වැඩි වෙලාවක් අතරමං වෙලා හිටියේ නැහැ වෙන දෙයක් ගැන කතන්දරයක් ගොතගතා හිටියේ නැහැ ඉක්මනටම අපිත් දැනගත්තා ඉක්මනටම ආවා. සමහරලාට මුලදී ඇත්තටම අපි තමයි බලෙන් වගේ නිකන් මේක ගේන්නේ. හිත ගෙනල්ලා නැවතත් මේ අරමුණේ තියන්නේ. නමුත් පස්සේ පස්සේ හිත ඒ වැඩේට පුරුදු පස්සේ පුරුදු පස්සේ හිතම එන්න සූදානමක් තියෙනවා. එතකොට ඉතින් අපිට වැඩි වෙහෙසෙන්න දෙයක් නැහැ. අපිට තියෙන නිකන් දැනගන්න විතරයි. එළිය ගිය බව අපි දැනගන්නවා. දැනගත්තාම හිත විසින්ම ආයෙත් නිකන් අර මේ පොඩ්ඩක් තරවටු කරාම ආයි ළමයා හැදෙනවා වගේ ආයෙත් හිත පොඩ්ඩක් ආයෙත්ින් අපි ගාවට එනවා. ඉතින් ඔහොම දිගට කරගෙන යන්න සක්මන් ගානාවේ ප්‍රශ්නයක් නැහැ. මට හිතෙනවා අර ආනාපාන සතිය දැන් වඩලා ඒකේ යම් සියුම් භාවයකටපත් වුණාට පස්සේ කායික වශයෙන් දැනෙනවා කියන එක ඒක සාමාන්‍ය දෙයක්. මම හිතන අපි දැනටමත් ඔයක ටිකක් සාකච්ඡා කළා. ඒ කියන්නේ අපි හැබැයි තේරුම් ගන්න තියෙන්නේ ආනාපාන සතියේ යම් පමණකට දුරක් යන්න ඕනේ. අපි ආනාපානේ පටන් ගත්ත ගමන්ම පොඩ්ඩක් ගිහිල්ලා කය දිහා බලන්න ගත්තොත් ඒ තරම්ම අපි මේ සූදානම් නැහැ. වමනා කරන තරමට හිතේ සමාධිමත් භාවය දියුණු වෙලා අම්මදි. ඒ නිසා ටිකක් ආනාපානිය ඔස්සේම ටිකක් ගිහිල්ලා ඒකෙන් යම් පමණක හිත සියුම් වෙලා ඊට පස්සේ කායිකව දැනෙන දේවල් බලන්න යන එක තමයි වඩාම සුදුසු. ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අපි ඔතනදී මුලදී ටිකක් සමතේට බරව වගේ තමයි යන්නේ. හිත ඒකාග්‍ර කරගන්නවා. ඒ ඒකාග්‍ර කර ගැනීම සඳහා ආනාපානය පාවිච්චි කරනවා. එතකොට ඒකේ ඇත්තටම අපි උපචාර මට්ටමකටවත් යනවා නම් තමයි වඩාම සුදුසු. නැත්තම් අපි ටිකක් අර ඉක්මන් වැඩි නැත්තම්. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට හිත දැන් අපි මේ දවස් ටිකේ කතා කළ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඔන්න දිග වශයෙන්, කෙටි වශයෙන් ඒවා හඳුනා ගනිමින් ඒ යනවා කියන්නේ ඔන්න දැන් සියුම් භාවයකටපත් වෙනවා. ඊළඟට ඔන්න අපි මේකේ ආස්වාසේ ප්‍රස්වාසේ මුලුල්ලම දැකගත්තා කියන්නේ මුලැමැදාග ඔක්කොම තේරුම් ගත්තා කියන්නේ අන්න අපි හොඳට දැන් මුළු ලෝකෙම අමතක වෙලා මේ ආනාපානයේම ඉන්න තරමට හිතේ ඒකාග්‍රතාවයක් හැදෙනවා. ඒ හරහා තමයි අන්න හිත තැම්පත් වෙන්න ගන්නෙ. ආස්වාද ප්‍රස්වාසයේ සියුම් වෙන්න ගන්නෙ. එතෙන්ට ආවට පස්සේ තමයි වඩා සුදුසු කායික වශයෙන් දැනෙන දේවල් බලන්න යන්න. අපි ඊට මෙහාදී බලන්න ගියාම තාමර ඌමනා කරන ඒකාග්‍රතාවය හැදිලා නැති නිසා අපිට ඒ තරම් ගැඹුරකට යන්නේ නැහැ මේ අරමුණේ. අපි නිකන් මතු පිට අත ගන්නවා වගේ දෙයක් තමයි වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් හිතේ සමාධිමත් භාවය හැදෙනකන් ඉඳලා ඊළඟට බලන්න යන්න. එතකොට ඒ බලන්න යනකොටත් අපි හිතමු දැන් මේ ප්‍රශ්නේ කියලා තිනවා පිම්බීම හැකිලිම දැනෙනවා. තව උඩ යනවා යට යනවා දැනෙනවා. ඔය වගේ යම් යම් දේවල් කියලා. ඉතින් මේකෙන් වඩා ප්‍රකට එක තෝරගන්න. ඒකේ කිසිම يعني එකකට විශේෂයෙන් අපි විශේෂත්වයක් දෙන්න අවශ්‍ය නැහැ. කායික වශයෙන් විවිධාකාර දැනීම් තියෙනවා. මේකෙන් වඩා ප්‍රකට මොකද්ද? පිම්බීම හැකිලිම වඩා ප්‍රකට නම් ඒක බලන්න. ඊළඟට උදරේ මොකද්ද මේ පපුවේ උස් පහත් වීමක් දැනෙනවා නම් ඒක බලන්න. මේ දෙක අපි තුමු දෙකක් දැන් තියෙනවා. කොයිකද මේකෙන් තෝරගන්නේ? මේකෙන් වඩාම පහසු එක තෝරගන්න. ඒකේ වරදක් නැහැ. දෙවෙනි ප්‍රශ්නය පර්යංක භාවනාව මූල කමඨහන ආනාපාන සතිය අද උදෑසන පෑ භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදීමෙන් පසු පර්යංකයේ සඳහා වාඩි වුනිමි නාසය අග ආස්වාස ප්‍රාස්වාසය වෙත අවධානය යොමු කළෙමි විනාඩි 5ක් පමණ සුළු කාලයකදී හුස්ම රැල්ල නොදැනී කය සැහැල්ලු විය ඉන්පසු කිසිම අරමුණක් නොමැතිව පැයක පමණ කාලයක් බලාගෙන සිටියෙමි කය ඊට සැහැල්ලු බැවින් එය නීරස වූයේද නැත. වරින් වර කයෙහි සියුම් වේදනා ඇතිවිය. පැයකට පමණ පසු කය කැරකෙවෙන ස්වභාවයක් දැනිනි. මාගේ ප්‍රශ්නය වන්නේ මෙම අරමුණක් නොමැති කාලය තුලදී ඇතිවන සියුම් වේදනාවන්ට අවධානය යොමු කළ යුතුයද යන්නයි. මෙම අවස්ථාව දෙවන හා තුන්වන පර්යංකවලදීද අත්දැක්කෙමි. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද පොඩ්ඩක්? පොඩ්ඩක් මයික් එක දෙන්න. ම්ම් දැන් ඔතෙන්ට එන්න කලින් ඒ කියන්නේ කොච්චර කාල මේ ওই දේවල් බලලා තියනවද මේ ඊයේ පෙරේදාද ওই ටික මතුවෙන්න ගත්තේ අවුරුද්දකට විතර කලින් ඉඳන් මේ හිත ඒ හුස්ම රැල්ල නැති වුනහම ඇඟේ දේවල් දැනෙන්න ගත්තා පොළුව සත්තු යනවා වගේ හරි හાર્ට් එක ගැහෙන එක පිම්බෙනවා හැකිලෙනවා මේ උලං ගහනවා වගේ ඒවා දැනුණා හරි ඒ වෙලාවට ඒ කාලේ මේ මට පොඩ්ඩක් ගැස්සෙලා ඒවා ඒව ගැන පොඩක් අවධානයෙන්ම හිටියා. හොඳයි. දැන් ඒවා මේ ඊට පස්සේ මම සක්මන් භාවනාව පටන් ගත්තා. සක්මන් භාවනාව කරාම මේ පැය භාගයක් විතර අර දිග කොට බල බල අර උස්ම ගැන සියුම් වෙන්න යන කාලේ හැමම නැති වෙලා මේ එතනට එනවා. එතනට එනවා කියලා මට මටම තේරුණා. ඉතින් මම හැමදාම සක්මන කරලම තමයි පර්යංකයට වාඩි වෙන්නේ. මොකද නොකරොත් මට හිතෙනවා අපරාධය එහෙම නිකන් ඉඳගෙන ඉන්න එක කියලා. හරි. එතකොට මේ මම පැයක් තියෙන උදේට හැමදාම කරනවා. ඒ කියන්නේ ගෙදෙද්දිත් බහනා කරනවාද? හොඳයි. පැය දෙකක් කරනවා පැයක් සක්මන පැයක් පර්යංකේ. පැයකම ආරක් වගේ තියෙනවා නම් බාගෙට බාගෙ කඩලා කරනවා. හරි. ඊට පස්සේ මේ දැන් මෙහෙදී තමයි මේ එහෙම අර මුකුත්ම නොදෙන එකපාරටම අර අරමුණක් නැතුව ඔහෙම නිකන් සැහැල්ලුවෙන්ම ඉන්න ගතිය ඇති වුණේ. හොඳයි. ඒක ඒ ඒ සබහායට එන්න කලින් කායික වශයෙන් දේවල් බලබලාද හිටියේ. ඔව් කලින් තිබුණා. දැන් ඒකට අද උදේ මේ අද උදෙත් අද උදෙත් මේ දේවල් බලබලාද හිටියේ කොහොමද උනේ? උදේ මම මේ සක්මන පැය භාගයක් හොඳට කරා. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ මේ නාසයේ අග්‍රයට මේ හිත දැම්මහම මේ හුස්ම රැල්ල සියුම් වෙලා ගියා. ඊට පස්සේ මගේ අර මේ මේ හුස්ම රැල්ල නැති වෙලා නිකන් පිම්බෙල හැකිලෙන ගතිය චුට්ටක් තිබුණා. මේ ඊට පස්සේ මේ ඒ දැනීම් මුකුත්ම නැති වෙලා අර කයේ සැහැල්ලු බවට මගේ හිත යොමු වුණා නිකන්. හරි. ඒ தත්ත්වේ පාත්තන්න පුළුවන්ද? පුළුවන් ගොඩාක් වෙලා තිබුණ හැබැයි මේ චුට්ටක් නිකන් වේදනාව වගේ ආවා. ඒව එච්චර නොසලකා හැරෙන කියන්නේ මට ඊට වඩා අර පහසුව දැනුණා මට ඒ කියන්නේ. චුට්ටක් දැනුම් එනවා දැන් කකුලේ මේ හරිය වගේ මට එතකොට දැනෙනවා මම මේක ගණන් ගන්න. ඒ කියන්නේ එච්චර ලොකුවට දැනුන්නේ නැහැ. ඊට පස්සේ පැයක් විතර වගේ ඔහෙම ඉන්නකොට ඊට පස්සේ මෙහෙම අර මාව කැරකෙන ඒ ටික ආවා. හරි. ඒ ටිකත් මම හේම මට ඒකෙන අපහසුාවක් නෑ. ඒ නිසා ඔහොම ඉන්නකොට මේ එතකොට පැය එකයි කාලක් ගිහිල්ලා මේ ඊට පස්සේ මම එහෙමම මේ ඔහොම යන්න දෙන්න කිසි ගැටලුවක් නෑ. ඒ කියන්නේ දැන් මං හිතනවා ඊයේ අපි අර ධර්මදේශනාදී කලේ දැන් ආනාපාන සතිය හරහා ගිහිල්ලත් ওই தත්ත්වයට එනවා. ඒ කියන්නේ දැන් අපි හොඳට කය මේ තැම්පත් වෙනවා මේ හිතෙත් අරමුණු සෑහෙන අඩු ස්වභාවයකටපත් වෙනවා ඊට පස්සේ ටිකන් අමුතු කායික යම් යම් වේදනා ස්වභාවයන් පහළ වෙනවා ඒක අපිට පාලනයක් නැහැ කය නිකන් එයාටම ආවේනික විදිහට නැත්නම් එයාටම හුරු විදිහකට නිකන් එයා නැලවෙනවා වගේ දෙයක් වෙනවා ඒක ඉතින් සමහර හැමෝටම වෙනවා කියන්න බෑ ඉතින් එතනදී ඕක වෙන්නේ ඉඩ හරින්නයි තියෙන්නේ පස්සේ ඕකත් සමනය වේවි ඉතින් ඕකට කියන්නේ අපි ඕක ප්‍රශ්නයක් කරගන්න ගියොත් තව ඒ කියන්නේ අපේ හිත ඔය හරහා ආතතියක් ගොඩනගා ගන්නවා. ඒ වෙනුවට අපි තේරුම් ගන්න තියෙන්නේ මේකත් නිකන් මේ මේක එක්ක නිකන් <clears throat> දැන් මේ තේරුම් ගන්න තියෙන දැන් අපි දැන් කාලයක් තිස්සේ ධාතු ලක්ෂණ ටික බැලුවානේ. ඉතින් එතනදී තේරුම් ගන්න තියෙන්නේ අපි මේ මගේ කරන් හිටියට මම කරන් හිටියට මෙතන තියෙන්නේ හුදු ධාතු සභාවක් විතරයි. දැන් ඒක ඒ වැඩ කරන්නේ මොන මොන ධාතුද ඒවා කොයි කාලයේ කොච්චර කාලයක් වැඩ කරනවද කියන එක ගැන පාලනයක් නැහැනේ. ඉතින් ඒ ඒ දේවල් ටික ටික වැටහෙන්න වැටහෙන්න අපි මේකට වෙන්න ඉඩ හැරලා අපි ටිකක් බලන් ඉන්න තත්ත්වයකට තමයි යන්නේ. දැන් ඉතින් ඒකේ තවත් අවස්ථාවකට ඇවිල්ලා තිනවා. එයා දැන් එයාට කැමති විදිහකට එයා හැසිරෙනවා. අපි පොඩ්ඩක් නිකන් පැත්තකට වෙලා බොහොම මධ්‍යස්තව ඒක දිහා බොහොම මේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඔය ටිකත් ඉතින් ඒ දැන් අපි ඒකට අනවශ්‍ය දෙයට මේ හවුල් වෙන්නේ නැති නිසා ඕකත් සමනේට වෙලා සමනේටපත් වෙලා යාවි. ටික කාලයක් කොහොම යාවි? කොහොම යන්න දෙන්න. දැනට කියන්නේ ඒ වෙලාවේදී හිතේ ස්වභාවය ගත්තොත් මොන වගේද? හිතට පොඩි නිකන් සතුටයි කියන්නේ මොන සද්දය වුණත් මට නැගිටින්න ඕනේ මම මොහේ ඉන්නවා කියලා එහෙම අර හිතේ අර පොඩ්ඩක්වත් වේදනාවක් නැති ගතියක් නිකන් සැහැල්ලුවක් වගේ දැනෙනවා. හරි. කමන්නේ. ඔහොම හොඳයි. ඕක සමනුණාට පස්සේ අපිට හිත දිහා බලන්න පටන් ගන්න පුළුවන්. ආයෙත් දැන් වේදනාවන් ආවොත් පොඩ්ඩක් ඒකත් බලන්න ඒකත් ප්‍රශ්නයක් නැහැ. يعني අපිට ඒ කියන්නේ මොකක් හරි අරමුණක් පාවිච්චි කරලා ඒ අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා ඒ හරහා ප්‍රඥාවක් දිනු කරනවා කියනවා එකේ ප්‍රඥාවක් දිනු කරගැනීමේ පාඩුවක් නැහැ. ඉතින් අපි හැබැයි හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම කිසිම අරමුණක් නොගෙන සාමාන්‍යයෙන් ඒක ඉතින් ටිකක් වර්ධනය වෙලා වර්ධනය වෙලා ටිකක් ඔය අනිමිත්ත පැත්තකට එහෙම ආවට පස්සේ ආයි අතෙන්ට දාන්න නැතුව මේ හරහා යන්න පුළුවන්. ඒකට මට නිකන් තාම තේරෙන්නේ මේ විස්තරෙන් තාම ටිකක් තව මේ අරමුණු එක්ක යන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් තා ටික කොහොම යන්න දෙන්න. ගිහිල්ලා ඒ කියන්නේ තව ඕක සමනලයටපත් වේවි. තව ඒ කියන්නේ හිත පැහැදිලි වෙන්න වගේ ගනීවි. එතකොට තව ටිකක් වෙන පැත්තකින් යන්න පුළුවන්. තව ටිකක් ওই විදිහට යන්න දෙන්නකො. යන විදිහ හොඳයි. හොඳයි. හොඳයි. පින්සිත්. තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපාන සතිය මූලික කමඨහන ලෙස භාවිතා කරමි. පර්යංකයේ වාඩි වූ සැනින්ම වාගේ ආස්වාස ප්‍රාස්වාසය ඊතා හොඳින් දැනගත හැකිය. ටික වේලාවකින් එම ආස්වාස ප්‍රාස්වාසවල දිග කෙටි බව නිරීක්ෂණය වේ. ඉන්පසු හුස්මේ මුල මැද අග නිරීක්ෂණයට යොමු කරමි. පහසුවෙන්ම හුස්මේ මුල මැද අග දැකගත හැකි හැක. හුස්මේ මුල සහ අග සියුම්ව යන අයුරුත් මැද කොටස ගොරෝසු ලෙසත් දකිමි. ප්‍රාශ්වාසයේ අග සහ ආශ්වාසයේ මුල අතර ඇති හිස්තැනද දැකගතිය හැකිය. නමුත් ආශ්වාසයේ අග ප්‍රාශ්වාසයේ මුල අතර හිස්තැන එතරම් පැහැදිලිව දැකගත නොහැක. මෙසේ උත්සාහ කරන ඇතම් අවස්ථාවලදී ශරීරයේ යට සිට උඩ දෙසට ඇඟ කිලිපොලා යන ලෙස දැනේ. එසේ තුන්වරක් දෙතුන්වරක් දැනි නැවත හුස්මට හිත යොමුවේ. මෙම සිද්ධිය එක් පර්යංකයකදී කීප විටක් සිදු වී නැති වී යයි. ඉන්පසුව ආස්වාසයේ අගදී සිතුවිල්ලක් දැකගත හැක. මෙය ආස්වාසයක් පාසා වෙනස් වන අතර කිසිම සම්බන්ධයක් නොමැති ඒවාය. සිතුවිල්ල දැනගත් වහාම નિરાයාසයෙන්ම සතිය නැවත හුස්මට යොමු වේ. මෙම ස්වභාවය එක් පර්යංකයකදී බොහෝ වාර ගණනක් සිදුවේ. කය ඉදිරියට හෝ පැත්තට ඇලවි ඇති බවක් හැඟුණොත් කය කෙලින් කරගෙන ආනාපාන සතිය වඩමි. පිටුවමි කියලා ලියලා තියෙන්නේ. ප්‍රශ්නය ඊට සඳහන් කළ ඇඟ කිලිපවා යන කිලි පොලා යන ස්වභාවයට සිතෙහි කැමැත්තක් ඇති බව හැඟේ. සිතෙහි අරමුණු නැති ස්වභාවය වැඩි වේලාවක් නොපවතින නිසා මෙය ඊයේ ධර්මදේශනයේ සඳහන් කළ ප්‍රීතිමත් ස්වභාවයක් දැයි විනිශ්චය කළ නොහැක. මෙම අවස්ථාවලදී සතිය දියුණු කර ගැනීමට මෙම සිද්ධිය කෙසේ හැඳිනගත යුතුද? භාවනාවේ යම් අඩුවක් ඇතිනම් නිවැරදි කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔව් මමත් හිතනවා ඊතරම දැන් අපි හොඳට සිහිය දියුණු වෙලා හිත තැම්පත් වෙලා ආනාපානේ සංසිඳිලා තියෙනකොට තමයි අර වගේ ඇඟිලි පොළා යෑම් සිද්ධ වෙන්නේ. ඒකම තමයි අර කුද්ධිකාපීති කියන නමින් හඳුන්ලා තියෙන්නේ. කියන්නේ අපිට පාලනයක් නැහැ. කොයි වෙලාව එනවද කියලා දන්නෙත් නැහැ. අපි බලාපොරොත්තු වුණොත් එන්නෙත් නැහැ. අපිට තියෙන්නේ බොහොම සංසිඳුණු සබහායකින් ඉඳීම පමණයි. අපිට තියෙන ආස්වාස ප්‍රස්වාසය තුනී වේගෙන යනවා ඒකත් එක්ක අපි ඉන්නවා ආයෙ මතුනොත් ආයෙ ඒක දිහා බලනවා ඉතින් ඒ ඒ යුතුයකම විතරයි අපි කරන්නේ ඒ කරද්දිය තමයි අර වගේ දේවල් පහළ වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ ගැන කියන්නේ හිතේ සැක සංකාව ඇති කරගන්නවත් ඒ එන දෙයකට ඇලෙන්නවත් යන්න සුදුසු නැහැ. ඒකමයි අර ඊයේත් අර මේ දීප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. සුකංචේ වේදනං වේදේති තා අනිච්ඡාති පජානාති. දැන් මේ එනවා මේ වේදනාවක් නැත්තම් මේකත් මේ වේදනාවේ ස්වභාවයක්. ඒක කිලිපොලා යාමක් වෙනවා. හැබැයි ඒක දිගටම වෙන්නේ නැහැ. ආවා එයාත් ගියා. හැබැයි ඒකෙන් පොඩි සතුටක් තියෙනවා. ඒකට ඉතින් ඇලෙන්නේ නැතුව ඉන්නයි තියෙන්නේ. මේක නැවත නැවත වෙනකොට ඕක හරි හරියාවේ. කියන්නේ අපිට අර මුලින් පොඩි ඔයගේ දෙයක් වුණාම විශ්තේ පොඩි කැමැත්තක් ඇති වෙනවා, කුතුහලයක් ඇති වෙනවා. පොඩි ආස්වාදනීය ස්වභාවයක් තියෙනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක නැවත නැවත වෙනකොට ඕකත් එක දෙයක් පමණක් බවට පත් වෙනවා. මොකද ඕනම සමාධියක ඕනම ඔයගේ ලක්ෂණයක මුල් අවස්ථාවේදී හරේ වින්දනයක් තියෙනවා. නමුත් ඕක නැවත නැවත වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හින්දා දැම්ම ඔය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. දිගට වෙන්න ඉඩ හරින්න තේරුම් ගනිමින් යන්න දැන් මේ එකක් ආවා. ඊට පස්සේ අපි ඒක ලොකුව ලොකුවට ග්‍රහණය කරගන්න ගියේ නැහැ. එයා හැබැයි අපිව අතහැරලා ගියා. ආයෙත් ආව එකක් ආවා. ආයෙත් එයත් ගියා. මේ හැම එකක්ම තේරුම් ගන්න අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක එනවා. මුලින් නොතිබී හට ගන්නවා. ඒ වගේම හරි ඉක්මනට මේවා වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ආයෙත් බොහොම නිශ්චලතාවයකට, සංසිඳිත ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මේ දේවල් තේරුම් ගනිමින් ඉස්සරහට යන්න කෙරලා තියෙන හොඳයි. හතරවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස පර්යංකය හුස්ම රැල්ල දැනෙන්නේ නැත. කයේ කම්පන චංචල දැනේ. විශේෂයෙන් කය ඉදිරියට දෙපසට නැවෙන බව දනිමි. ඉරියව්වේ ශාරීරික දුක පවතී. විටක ශරීරය දැනෙන්නේ නැත. වරින් වර ඇති වී නැති වී යන සියුම් රැලි මාලාද තරු කැට විසිරී යන මින් දැනෙන සුවදායක දැනීමද ඇත. භාවනාවෙන් පිටදීද මේ දැනීම ඇත. සිතවිල්ලක් එන විට හිස ක්‍රමයෙන් පැත්තකට ඇලවෙන බව නිරීක්ෂණය කළෙමි. සිතවිල්ලක පැටළුණු විට ශරීරයේ ගස්සා දිග ආශ්වාසයක් ෂණයෙන් ඇතිවේ. ගැඹුරු සමාධියකදී නොදන්නා තැන වරහන් ඇතුලේ ශරීරයේ ඇතුළත හරි මැදින් ගස්සා දමයි. උදාහරණයක් මුදුන් මුල සහිත ගසක් උගුල්ලනවා මෙන්. දෙපා ගැස්සී අංශක 90කට පැමිණේ. කුෂන් එකෙන් ඉවතට වමට විසිවේ. මතු පිට සමාධියකදී අවට සිදුවීම් දැනේ. ඇසේ. සිතවිලි එයි නැති වී යයි. විටක හුස්ම පැත්තකින් දැනේ. මේ කිසිත් අරමුණු නොකර හිතට දැනෙන වරහන් ඇතුළ මුණ ඉදිරියේ ප්‍රදේශයක ටික වේලාවක් සිටිය හැක. සක්මන අවට දේ පෙනේ ඇසේ සුළඟ ශරීරයේ තැවරෙන සුවය දැනේ දෙපා මාරු වීම දැනේ විටක යටිපතුල රළුය ඇටකටු හිස් කබල ගැසීම දැනේ ඇටකටු එකිනෙක වදින විට පිටවන ශබ්දය මා ඉදිරියේ ඇසේ ගමනේ වේගය අඩු වැඩි වේ මේ සියල්ල දකිමින් දනිමින් දිගටම සක්මනේ යාමට කැමැතිය සෑම වේලාවකම මා සිටින බව දැනෙන දැනීමක් පමණි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. එසේම ඔබ වහන්සේ සමග කතා කිරීමට ඉඩ දෙනමින් ඉල්ලමි. <laughs> දැන් මයික් එක දුන්නාම කතා කරන්න පුළුවන්. <laughs> <laughs> අපි මයික් එක දෙමු නේද? හොඳ නැහැ කාගෙත් දන්නේ ප්‍රශ්නේ. කාගෙද ප්‍රශ්නේ? ආ මෑණියන්ගේ හොඳයි. ඊයේ අපි අර මෑණියන්ට කිව්වේ මේ පොඩ්ඩක් අර මගේ මතුවෙන දේවල් බලන්න කියලා ඒක ඒකේ අවස්ථාවක් විදිහට ඔක තේරුම් ගත්තේ කොහොමද තත්ත්වය? ස්වාමීන් වහන්සේ ඒ මම ලිව්වේ සාමාන්‍යයෙන් කරන ආකාරය මෙහෙදී එක නෙවෙයි. ආ. සාමාන්‍ය දිගටම මෙහෙදී මෙහෙත් දැන් මොකද උනේ? ඊයේ අර මං කිව්වේ පොඩ්ඩක් කායික වරව දැනෙන දේවල් ආයෙ චුට්ටක් ගිහිලා බලන්න කියලා ඒක කරුණ නැද්ද? කරාට ස්වාමීන් වහන්සේ පරයන්කයට ඇතරම් හරි අපහසුවක් දැනෙනවා. පරයන්කයට ඉන්න කැමති නැහැ. ඒකෙන් කිසි රසයක් නැහැ. හරි. අමුත් ඒ වගේ විචිත්‍ර දේවල් දකින්නෙත් නෑ. නෑ විචිත්‍ර. <laughs> විචිත්‍ර දේවල් නම් දකින්න ඕනේ නැහැ. ඉතින් අපිට ෆිල්ම් එකක් බලන්න ගියාම <laughs> ඒක බලන්න නම් ඉතින් ඒක නම් අවශ්‍ය නැහැ. ඔව් ඔව්. <laughs> කිසිම කියන්නේ ප්‍රිය ගතියක් නැහැ පරයන්කේ ගැන. සක්මනට ප්‍රශ්නයක් නැහැ. සක්මනේදී දැන් සක්මන කරනකොට හිතේ සිතුවිලි බහුලද නැත්නම් අරමුණ එක්ක ඉන්න පුළුවන්ද? අරමුණ එක්ක ඉන්න පුළුවන්. සිතුවිලි වෙලාවකට එනවා යනවා දැනෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම දනිමින් කරමින් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම එකතුව. රටේ පිටේ දේවලුයි ඒ වගේම බාධා වෙන්නේ සිතුවිලිත් ආවට ඒක ප්‍රශ්නයක් නෑ. හරි. හොඳට යනවා කියලා දැනීමෙන් යනවා. හොඳයි. ඒ කියන්නේ මම මෙහෙම ඇහුවොත් දැන් දේවල් පේනවා ඒවත් එක්ක හිත පැටලෙන්න යන්නේ නැද්ද? නෑ. හොඳයි. දේවල් ඇහුනට හිත පැටලෙන්න යන්නේ නෑ. ඊළඟට දැන් පාදයේ දේවල් දැනෙනවා ඒක දැඩිව ග්‍රහණය කරගෙන තක්මන කරනවද නැත්නම් නිකන් ඒවත් තියෙනවා හිත නිකන් සැහැල්ලුවෙන් යනවද? ඒවත් තියෙනවා හිත සැහැල්ලුවෙන් යනවා. හොඳයි. එතකොට වාඩි වෙලා ඉඳද්දී නිකන් ඒකාකාරී බවද දැනෙන්නේ? වාඩිලා කරන්න ගියාම. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය දිනදා කටයුතු කරනකොට හිතේ ස්වභාවය කොහොමද? හැම දෙයක්ම කරන්න පුළුවන් ඔක්කොම සතියෙන් සතියෙන් කරන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ උවමනාවෙන් සිහිය පිහිටවනවා සතිය පවත්වනවා වගේද දැනෙන්නේ නැත්නම් ඒක નિરાයාසයෙන් වෙනවද? નિરાයාසයෙන් වෙනවා. નિરાයාසයෙන් වෙනවා. හරි. මේ දැන් අපි වාඩිලා මෙහෙම කරන්න වාඩිලා මොකක්වත් මේ කියන්නේ ඕන්නම් විනාඩියක් දෙකක් ආනාපානෙත් එක්ක ඉන්න අවශ්‍ය කැමතිනම් මේ එහෙම ඉඳලා කෙලින්ම හිත හිත දිහාම බලන්න ගන්න. දැන් ආයි වාඩිලා ඉරවට දාන්න ඕනෙත් නැහැ. ආයි මේ මොකක්ද ඒකට කියන්නේ මේ මේ මේ වේදනාවන් හරිය බලන්න අවශ්‍යත් නැහැ. කෙලින්ම හිත දිහා බලන්න ගන්න. දැන් කියන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ කරලත් තියෙනවානේ. ඉතින් ඔතන අර ඒකාකාරී භාවකට එනවා කියන එකත් සාධාරණයි. වාඩි වෙන්න අකමැත්තක් තියෙන එක ඒකාකාරී බවට එන එකත් හරියි. අන්න සක්මනේදී වෙලා තියෙන ටිකත් හරි. දැන් ඔතන අපි මේ தත්ත්වය දැන් පොඩ්ඩක් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. එහෙනම් අපි දැන් වෙන පැත්තකට දාමු. වාඩි වෙලා කෙලින්ම කියන්නේ ඕන දෙයක් වෙන්න ඉඩ හැරලා කෙලින්ම කියන්නේ කය දිහා නෙමෙයි වේදනා දිහා නෙමෙයි කෙලින්ම හිත දිහා බලන්න දැන්. හිත දිහා බලලා මේ කියන්නේ හිතේ මොකක්වත් නැති වෙන්න පුළුවන්. හිතට අරමුණක් ඇත්තෙත් නැත්නම් එහෙම ඉන්න දෙන්න. බලෙන් මොකක්වත් අතට දාන්න යන්න එපා. බලෙන් අරමුණක් ගන්න අවශ්‍ය නැහැ. හිත තියෙනවා නම් දැන් සක්මනේදී දැන් කිව්වනේ රූප පෙනුනට ඒකත් ග්‍රහණය කරන්න යන්නේ නැහැ කියලා. ඒක ඒක පැටලෙන්නේ නැහැ. සද්ද අහනකොට සද්දත් එක පැටලෙන්නේ නැහැ. ඒ වගේ වඩලා ඉන්නවා. වඩලා ඉන්නකොට දැන් අපිටම රූප පේන්නෙත් නැහැ. ඇස් දෙක පියාගත්තා. සද්ද ඇහෙන්නෙත් නැහැ. ඊළඟට අපි හිතන්න කයෙත් වේදනාවක් නැත්තම් දැන් එතකොට ඉතිරලා තියෙන හිත විතරයිනේ. සිතුවිලි ටිකක් විතරයිනේ තියෙන්නේ. සිතුවිලිටුත් නැහැ කියලා හිතන්න. එහෙමනම් ආයේ හිතට මොකොත් අලුතෙන් ඇතුලෙන් මේ මෙදියෙන් දාන්න යන්න එපා. එහෙම්ම පොඩ්ඩක් ඉන්න දෙන්න. ඔය පැත්තෙන් යන්න පුළුවන් ඉස්සරහට. එහෙනම් ඔහොම බොහොම يعني සංසිඳීමෙන් යන්න හිතේ මොකක්වත් සැක සංකා තියාගෙන යන්න එපා. දැන් මේ වෙනමම පැත්තකට හදාගන්න අපි. ඒ ඒ පැත්තේ අපිට කරන්න තියෙන්නේ يعني පුළු හුඟක් වෙලාවට කරන්න තියෙන්නේ මුකුත් නොකර ඉන්න එක. <laughs> ඉතින් ඒක ඒක ඒක ඒක තමයි අපි දැන් හුරු කරන්න යන්නේ. ඒ කියන්නේ අපිට හරිම අමාරුයි මුකුත් නොකර ඉන්න එක. අපි දේවල් දිහා බලලා බලලා බලලා තමයි අපි අතහරින්නේ. දේවල් අතහැරියට පස්සේ අපිට සංස්කරණයන් කරනවා කියන එක වදයක් කියලා තේරෙනවා ටිකක්. එතකොට සංස්කරණයන් නොකර ඉන්න පොඩ පොඩ ඉගෙන ගන්නවා. ඒකත් ඉතින් පොඩ පොඩ තමයි උගන්වන්න වෙන්නේ. හැබැයි දැන් සිත සම්පූර්ණයෙන්ම අරමුණු අතහරිනවා අතහැරලා අතහැරියට පස්සේ හිත සම්පත් වෙනවා නිකන් නිශ්චලතාවයකට සංසිඳීමකට නිදහස් ස්වභාවයකට ඒ නිදහස භුක්ති විඳින්මින් ඉන්නවා. ඒ නිදහස අගය කරමින් ඉන්නවා. ඒ සරල භාවය අගය කරමින් ඉන්නවා. අලුතෙන් මුකුත්ම කරන්නේ නැහැ. just be කියලා කියන්නේ නිකන් just be. පොඩ්ඩක් එහෙම ඉන්නවා. නිදහසේ ඉන්නවා. තැම්පත් වෙලා ඉන්නවා. නිකන් ඉන්නවා කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිකන් ඉඳීමක් තියෙනවා. ඉතින් ඒ නිකන් ඉන්න පුරුදු වෙන්නයි තියෙන්නේ දැන්. හොඩක් විනාඩි 5ක් විතර ඉන්නවා. ඉන්නකොට ඉතින් හැබැයි ඔතන එන ප්‍රධානම දේ තමයි කම්මැලිකම. ඒකාකාරී බවක් එනවා පොඩ්ඩක් ඉවසගෙන යන්න. ඒ ඒකාකාරී බව කියන්නේ අපිට දැන් අපේ හිතේ තියෙන කාමච්ඡන්දය හරහා තමයි අපිට විචිත්‍රත්වය කැමතිස්සම ඌමනා කරන්නේ. දැන් අපි හිතට ඒකාකාරී බවක් දැනුණාම අපි ඔන්න යාළුවෙකුට කතා කරනවා, පත්තරයක් අතර ගන්නවා, ඉන්ටර්නෙට් බලන්න යනවා, ටීවී බලන්න යනවා, নানা ප්‍රකාර දේවල් ගන්නවානේ. මොකද මේ ඒකාකාරී බව හරීම රුචියක් නැහැ. නමුත් මේ කාමච්ඡන්දය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යන්න යන්න අපිට තන්නේ සාමාන්‍ය අරමුණක ඉන්න පුළුවන් හැකියාව පත් වෙනවා. දැන් ආස්වාස ප්‍රස්වාසය කියන එක හරිය ඒකාකාරී අරමුණක්. නමුත් අපේ නීවරණ යටපත් වෙනකොට කාමච්ඡන්ද යටපත් වෙනකොට මේ ඒකාකාරී අරමුණේ ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි තව ඉස්සරහට දැන් ගන්නේ. මෙතෙන්දී <clears throat> තව ටිකක් ඉතින් ඉස්සරහට යනකොට අහු වෙනවා. ඉතින් දැනට කියන්නේ බොහොම සරලව සැහැල්ලුවෙන් ලොකු බලාපොරොත්තු මොකක්වත් නැතුව බොහොම තැම්පත් වෙලා වාඩි වුණා. වඩලා මේ බොහොම සැහැල්ලුවෙන් හිත දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. හිතට මොනවාද එන අරමුණු කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. අපිට මොන ද්වේෂ අරමුණක් ආවා. ඒක ද්වේෂයක් බව තේරුම් අරගෙන අත්හැරලා දාන්න. ඊළඟට රාග අරමුණක් ආවා. කැමැත්තක් ආවම හොකට හරි. ඒකත් මේ කැමැත්තක් තණ්හාවක් කියලා තේරුම් අරගෙන අත්හැරලා දාන්න. අපිට උමාකාරී පරණ සිද්ධියක් මතක් වුණා. ඒකත් මේ හුදු මතකයක් කියලා අත්හැර තේරුම් අරගෙන අත්හැරලා දාන්න. අනාගත සැලසුමක් හිතට ආවා. ඒකත් මේ සැලසුමක් විතරයි හිතේ ආපු සිතුවිල්ලක් විතරයි කියලා තේරුම් අරගත්ත අත්හැලා දැම්ම. ඔහොම හිත දිගට දිගට දිගට හිතට තැම්පත් වෙන ඉඩ දෙන්න. හිතට විවේක ගන්න ඉඩ දෙන්න. ඒ පැත්තෙන් සම්පූර්ණ සම්පූර්ණයෙන්ම යන්න හිත ගැන අවධානයෙන් දැන් කටයුතු කරන්න. එතනින් යන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ එහෙම ඒ වගේම එහෙම හිටපු වෙලාවල්ක මට වෙච්ච ලැබිච්ච අත්දැකීමක්. ඔව්. ඒ කියන්නේ හරි පිරිසිදු තැනක වගේ මූණ ඉස්සරහින් නිකන් පොඩි සියුම් ආලෝකයක් වගේ තියෙනවා. පැහැදිලිම තැනක එහෙම ඉන්නවා. ඒ වගේ පොඩි තැනක ටිකක් විශාල නැති එහෙම. ඔව් ඇත්තටම මේ හරහා අපි ඔය තැනක් තමයි හැදෙන්නේ. ඒ අපිට ඇත්තටම කෙලෙස් හඳුනා ගන්න නම් ඊටාම පිරිසුදු ඊටාම පිරිසුදු චිත්ත ස්වභාවයක් අපි හඳුනා ගන්න ඕනේ. නිමිති වලින් තොර, මේ කියන්නේ කිසිම සංඥාවල් වලින් ව්‍යාකූල නොවෙච්ච අරමුණු වලින් අරමුණු ග්‍රහණය නොකරපු, උපාදාන නොකරපු බොහොම නිදහස්, පැහැදිලි, සරල, කෙලසුන්ගෙන් අපවිත්‍ර නොවෙච්ච බොහොම නිකලස් තැනක්. ඒ හිතේ ඒ ස්වභාවය හැබැයි අපි සාමාන්‍යයෙන් අපේ හිත අගය කරන්නේ අපි හිතන්නේ ඒක හරිම මේ ඒකාකාරී මේක මොකද්ද නිකන් සුදු පාන් කනවා වගේ කියලා තමයි ඉතින් අපි දන්නේ. ඔතන ඔකට අපි ජෑම් ගානවා. බටර් <laughs> ගානවා, ලුණු මිරිස් දානවා. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි සංස්කරණය කරනවා කියන්නේ. ඉතින් ඒකයි ලොකු සානස කියන්නේ සුදු පාන් කකා දැන් ඉන්නයි තියෙන්නේ. <laughs> දැන් සුදු පාන් කන්න ඉගෙන ගන්නයි තියෙන්නේ. එහෙමයි සර්. <laughs> නෑ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි අපි ඔය සංස්කරණය කරනවා කියන එක අපි සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් වශයෙන් අපි කරනවා. ඒකයි අපි දේ ඒ හැටියට බාර ගන්න නැහැ. රූපයක් දැක්කොත් රූපේ සංස්කරණය කරනවා. වේදනාවක් ආවත් වේදනාව සංස්කරණය කරනවා. සංඥාවක් ආවත් ඒක සංස්කරණය කරනවා. අපිට සංස්කාරයක් ආවත් ඒක සංස්කරණය කරනවා. හිතක් ආවත් ඒක සංස්කරණය කරනවා. ඉතින් වගේ පුදුම විදිහට අපි අත දාන ගතියක් තමයි අපේ තියෙන්නේ. ඉතින් ඒ தත්ත්වය තමයි අඩු කරලා අඩු කරලා අඩු කරලා දේවල් වෙන්න ඉඩ හරිනවා. අපි බොහොම නිස්කලංකව ඉන්නවා. රූප පේනවා පැටලෙන්න යන්නේ සද්ද ඇහෙනවා පැටලෙන්න යන්නේ ගඳ සුවඳ දැනෙනවා පැටලෙන්න යන්නේ හැබැයි දැනෙනවා. ඒ රූප පේනවා. සංඥා මට්ටමකින් හඳුන ගැනීමක් තියෙනවා. හැබැයි හිත ඒවත් එක්ක පැටලිලා කතන්දර කියන්නේ නැහැ. ප්‍රපංච වලට යන්නේ නැහැ. ඒක පැත්ත තමයි ටික ටික ටික ටික හදා ගන්න තියෙන්නේ. දැන් මේ පැත්තට එන්න පුළුවන්. ඒක හැකියාව තියෙනවා අනිවාර්යෙන්ම. දැන් ඔය සක්මනේදී වෙලා තියෙන ටිකෙන් ඒක තේරෙනවා. ඒක දැන් පරයන්කදී ගන්නයි තියෙන්නේ දැන්. සක්මනේදී අර දේවල් මේ පෙනෙද්දී ඒ දේ කරනවා. පරයන්කදී දැන් ඕකේ ගැඹුරක් යන්නයි හදන්නේ. අර තන හොඳට තහවුරු කර ගැනීම තමයි පරයන්කදී වෙන්නේ. අරමුණු මොකක්වත් ඇත්තෙත් නැහැ. ඒ ස්වභාවය තුල ඉන්න ඉන්න තමයි උතන සමාධියක් හැදෙන්නේ. අපි එහෙම හිතන්න. දැන් සමත පැත්තේ තියෙනවා. අපි මේකම දිහා බලන් ඉන්නවා. මේක නැවත නැවත බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න මෙතනම හිත සමාධි වෙනවා. තේරෙනවද? එතන තියෙන බහුලීකృత කිරීමක් විතරයි තියෙන්නේ. ඒ වගේම යතනත් දැන් අරමුණක් ඇත්තේ නැහැ. ඒ අරමුණක් නැති ස්වභාවය තුළ විනාඩියක් දෙකක් පහක් 10ක් 20ක් 30ක් ඉන්න ඉන්න ඔන්න සමාධිමත් වෙනවා. එතනින් තමයි සමාධිය හැදෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න විතරයි තියෙන්නේ අතන. <laughs> ඔහොම කරගෙන යන්න. දිගට කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ කතා කරමු. Hi sir. පින් සිද්ධ වෙනවා. හොඳයි. තේරුම් ගන්න. පස්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ මා භාවනා කිරීමට ප්‍රිය කරන්නේ ස්වභාව ධර්මය සමග එකතුවයි. සමහර විට භාවනා ශාලාවේ සිටිනවාට වඩා පිට ස්වභාවික සුළං ඇති තැනක සිත ඉක්මනින් තැම්පත් වේ. මා භාවනා කරන විට ආනාපාන සතිය වඩන විට හිසේ ඊතා තද ගතියක්ද සමහර විට හිස පුපුරන්නා වැනි තරම් රස්නයක්ද දැනේ. පොඩ්ඩක් ඉන්න. ඒකේ මුල චුට්ටක් ඒ වාක්‍යයේ මුල පොඩ්ඩක් කියන්න. මා භාවනා කිරීමට ප්‍රිය කරන්නේ ස්වභාව ධර්මයේ සමගයි. මා භාවනා කරන විට ආනාපාන සතිය වඩන විට හිසේ ඊතා තද ගතියක්ද සමහර විට හිස පුපුරන්නක් වැනි තරම් රස්නයක්ද දැනේ. හරි. එය සමහර විට දරාගත නොහැක. සමහර විට දහඩියෙන් හිස තෙත් වී යන ලෙසක් දැනේ. මෙය ධාතු ගුණ ලක්ෂණ ලෙස සිතා දිගටම භාවනා කරමි. සමහර විට සිත තැන්පත් වූ පසු එක්වරම හිස කඩා වැටෙන ලෙස දැනේ. කිසිම අරමුණක් නැතිව වරින් වර මේ සිදුවේ. මා නිදි නොමැතිව මා නිදි නොමැති බව හොඳින් දනිමි. මුළු ඇඟම ගැස්සී මේ සිදුවේ. මා මේ භාවනාව තුලින් සිදුවන දෙයක් ලෙස සලකා දිගටම භාවනාව කරගෙන යමි. වැරදි ඇතොත් කරුණාවෙන් නිවැරදි කරන සේක්වා. තෙරුවන් සරණයි. ඔව් මටත් හිතෙනවා යන විදිය හොඳයි. මේ ඔලුව කැක්කමකට එනවා කියන එක තමයි පොඩ්ඩක් පොඩි අපහසුතාවයකට තියෙන්නේ. නැත්තම් කාගේද ප්‍රශ්නේ? මැනින්ද? ඔව්. මෙතන. ඒ කියන්නේ දැන් එඩි වඩ් ලයින් එකට කියන්නේ භවනා කරන්න කලින් ඔළුවේ මුකුත් තද ගතියක් එහෙම නැහැ. කරගෙන යනකොට එනවද? එහෙමද වෙන්නේ? ඒ කියන්නේ එතකොට ආනාපානේ සංසිඳිලාද තියෙන්නේ? ස්වාමීන් වහන්සේ ඒක සංසිඳිලාම කියලා කියන්න බෑ. හරි. හුඟක් වෙලාවට මට හෝල් එකේ භාවනා කරන්න බෑ. මම ওই එළියේ ගිහිල්ලා වාඩි වෙලා කරනවා. හරි. එතකොට ස්වාමීන් වහන්සේ හිත දැන් පටන් ගන්නවා. දැන් හුස්ම ඉහළ පහළ යන එක. අර සම ඒක හොඳටම සියුම් වෙනවා කියලා තේරෙන්නේ ඊට කලින් ධාතු ගුණ පටන් ගන්නවා. එහෙන් පටන් අරගෙන ඉවරලා එකපාරට නිකන් කිසි දෙයක් නැතුව වගේ ඉස්සරහා මූණ ඉස්සරහා කිසි දෙයක් නැතුව වගේ නිකන් කාපාට ඒ පසුබිම ආහම ස්වාමීන් මම දන්නවා මගේ හිත තැන්පත් වෙලා කියලා. ඊට පස්සේ හිටි ගමන් එන ඔළුව පුපුරන්න වගේ නිකන් ඒක පුදුම විදිහට දැනෙනවා ඔළුව පුපුරන්න වගේ. වේදනාවක්ද දැනෙන්නේ? වේදනාවක්ම කියලාම නෙමෙයි. ඒක නිකන් පිච්චෙනවා වගේ එහෙම. ඊට පස්සේ හිටිගම මොළුව නිකන් අර මුකුත් බ්ලැන්ක් ඩාක් වගේ එකපාරට බ්ලැන්ක් එකපාරට හරි ෂොක් එකක් වගේ ඒක සැලන්සරියට වෙනවා සාමි. ඒ කියන්නේ මෙහෙම වැටෙනවද? වැටෙනවා කියලා තියෙනවා එනට ඔඩු වැටෙන්නේ නැහැ. මම දන්නවා වැටෙන්නේ නැහැ කියලා ගැස්සෙනවා. ගැස්සීමත් එක්ක එන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙහෙම බලන් ඉන්නවා අපි මෙහෙම වැටෙන්නේ නැහැ නේ. නැහැ. එහෙම වැටෙන්නේ නැහැ. එහෙම නිකන් අර ෂොක් එකක් වගේ නිකන් වැටෙනවා වගේ ගැස්සෙනවා. හරි. ඒ හැම හැමතිස්සෙම වෙන්නේ නැහැ සමිත එහෙම සමහර වෙලාවට. හරි. වෙනවා. හැබැයි ඉතින් ධාතු ගුණ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී ස්වාමීන්ස ගොඩක් හිත තැන්පත් වෙනවා. හරි. මම සක්මන් කරනකොට දැන් මුලදී වම දකුණ කියලා පටන් ගත්තට හුඟක් ඉක්මනට ස්වාමීන්ස අර ඔසවනවා ගෙනියනවා තබනවා කියන ඒ ඒ එකට බේම් වගේ යනවා. හරි. ඒකම සමහරලාට දැන් ඇඟේ බර නිකන් මේ මුළු ඇඟම ක්‍රේන් එකක් වගේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට බර මාරු වෙන හැටි ඊට පස්සේ මෙතන උකුලේ ගාවෙන් බයිසිකල් පැඩල් එකක් වගේ කකුල මේ වැඩ කරන හැටි ඒ වගේ එක එක ගොඩාක් ඒවා තියෙනවා හැබැයි මට වෙලාවකට හිතෙනවා මේ එක්කම එක්සරේ බලන්න කරදරයක් වගේ කියලා මේ ඉතින් ඒ වුණාට එහෙම කරන්න ගියොත් එක්කම බලන්න ගියොත් ගාක් ස්ලෝ වෙනවා හරි ඔව් ගමන හරි හැබැයි ඉතින් සක්මන තමයි මම ගාක් ප්‍රිය කරන්නේ සමහරවිට වාඩි වෙන එක නම් හරි හොරයි. ඔව්. දැන් කොච්චර කාලයක් කරනවද භාවනාව? මම කියන්නේ දැන් අවුරුදු 5ක් 6ක් කරනවද? දෙකට කරනවා. දැන් ජීව හාමුදුරුවෝ ආව දවසේ ඉඳලා කරනවා. හොඳයි. හොඳයි. <laughs> ස්වාමීන් වහන්සේ හොරයි වාඩි වෙන්නේ දවස ගන්න. හරි. <laughs> එතකොට ම්ම් සක්මන කරද්දී ඕවදේ බලන එක ඒ තරම් අමාරුවක් නැද්ද? සක්මන දිහා බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ, ඒ කියන්නේ දැන් කියන්නේ දැන් අරමුණු දැනෙනවානේ. ඒකට බලෙන් හිත දදාද යන්නේ. නෑ. නෑ. හැබැයි ඕන්නම් දැම්මොත් හොඳටම පේනවා. සමහර ලාවට එහෙම මුකුත් දාන්න නැතුව ඉබේම ඇඟම නිකන් මේ මේ නිකන් මේක මේ මැෂින් එකක් කියලා. හරි. අන්න එහෙම තේරෙනවා. එතකොට හිතේ තත්ත්වය කොහමද? හිත සිතුවිලි බහුලව යනවද නැත්නම් මොකද තත්ත්වය? හිතවිලි එනවා ස්වාමීන් සාවට ඒක කරදරයක් නෑ. හැබැයි මගේ හුඟක් වෙලාවට සක්මන කරලා දැන් යනකන් හොඳයි. එජ් එකට ගිහිල්ලා හැරෙනකොට අනිත් පැත්ත බලනකොට මට එකපාරට කොච්චර කරත් ඉස්සරහා මුළු යන ගමන දැන් ළඟනේ බලන්න කියන්නේ. මට මේ මුළු ඉස්සරහට යන්න තියෙන මේක දිහා බල බැලෙනවා ඉතින්. ඒක එහෙම ඉතින් හිතවිලි එනවා යනවා. ඒක ඉඳගෙන දැන් ඉඳගෙන දැන් ඉඳ ගන්න හොරයිනේ. එතකොට ඉඳලා හිටලාවත් ඉඳ ගන්න නැද්ද? ඉඳලා හිටලා මෙහෙම කරනවා සාංශ. ඉතින් ඔෆිස් එකේ ලන්ච් එකේ පැයක් තිනකොට විජහට කාලේ වෙලා සක්මන් පැය භාගයක් විතර ඔහි ඇවිදිනවා. ඇවිදලා කාර් එකට ඇවිල්ලා පොඩ්ඩක් විනාඩි 5ක් විතර වාඩි වෙනවා. එතකොට නිින්ද යනවා. නිින්ද යන්නේ. <laughs> නිදාගන්නේ නැහැ සර්. කවදාකවත් නිදිමත නම් හැදෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේදී මොකද වෙන්නේ? හිත මොකද කරන්නේ? හිත ඒ සක්මන් කළ වාඩි වෙලා ආවට පස්සේ හරිය හිත සැහැල්ලුයි ඔෆිස් එකට ආවට පස්සේ. හොඳයි. හැබැයි පහුණු මාසෙක විතර ඒ කාලේ මොකුත් කරන්න බැරුණ හැබැයි ආයි දැන් පටන් ගත්තා ලන්ච් එකේ. ඔව්. ඒ කියන්නේ අපි දැන් කාලයක් කරද්දී ඒ කියන්නේ අපිට ටික ටික හිතේ නිදහස් භාවයක් හැදෙනවා නම් ඒකට තමයි අපි තල්ලුව දෙන්න තියෙන්නේ. ආයේ අර මේ දැන් සක්මනේ දුණත් ආයේ අපි අරමුණට බලෙන් දාන්න අවශ්‍ය නැහැ. ඒක Tamanටම තේරෙනවා නම් මේ බලෙන් දාන එක වෙහෙසක්. බලෙන් දානවා කියන්නේ මහා කරදරයක් ඊට වඩා මේ හිතට නිදැල්ලේ ඉන්න දෙන්න නිදැල්ලේ මේ කියන්නේ සංසදීමෙන් විවේකීව ඉන්න දෙන එක නේද වටින්නේ කියලා තේරෙනවා නම් එතනින් තමයි යන්න තියෙන්නේ මෑණියෝ මේ වගේ පොඩි වචනයක් මුලින් කිව්වා මොකද්ද එකක් මේ අනේ ඒක පැත්තෙන් වල නිකන් තේරුනේ ඒ කියන්නේ දැන් මේක ඔහේ යනවා නම් අපිට ඒ කියන්නේ විස්තර දැන් මේ මේ මට්ටමේදී විස්තර බලන්න යනවා කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි එක එක යුග යුගනේ පහු කරගෙන යන්නේ. ඉතින් අපි ඒ පියවරෙන් පියවර ලස්සන්ට යනවා නම් ආයෙත් ආපස්සටම එන්න අවශ්‍යම නැහැ. දැන් හිත හිත ඇත්තරම විපස්සනාවේ වර්ධනය හරහා වෙන්නේ හිත සැහැල්ලුවීමක්. හිතේ ආතතිය දුරු වීමක්, හිත නිදහස් වීමක්, අරමුණු වලින් අරමුණු ග්‍රහණයෙන් තොර වීමක්, සංඥා අඩු වීමක්. ඔය වගේ දේවල් වලින් තමයි හිතේ වර්ධනයක් තේරුම් ගන්න තියෙන්නේ. හිතේ ඒ කියන්නේ ස්පේෂස්නස් කියන්නේ මේ නිකන් ආත්පස තියෙන්නේ. එක අරමුණකට රිංගලා නැහැ. ඒක පැතිරිලා තියෙනවා. සම්පූර්ණ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔකට කියන පරිත්ත චිත්ත කියලා කියනවා බොහොම එක අරමුණ රිංගගත්ත බොහොම පටු වෙච්ච හිතක්. ඊළඟට ඒකේ විරුද්ධ පැත්ත වචනයක් තියෙනවා මට මට හරියට වෙන්නේ දැන් ওই අනන්ත කියන පදයට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනන්තයි කියලා කියන්නේ දැන් එක අරමුණකටවත් බැහැපු නැති නිසා, එක අරමුණක්වත් ග්‍රහණය නොකළ නිසා අනන්තයි. අනන්ත ස්වභාවයක් තියෙන. ඉතින් මේ පැත්තට තමයි යවෙන්නේ. ඒ නිසා ඒ පැත්තට යනවා නම් ඒ කියන්නේ ඒ පැත්ත අපි හඳුනාගත්තා නම් හිතේ ඒ හැකියාව දැන් ටික ටික වර්ධනය වෙනවා නම් ඒ පැත්තරම දැන් උනන්දු කරන්න තියෙන්නේ. දැන් ඔය උදාහරණයක් වශයෙන් කියනවා නම් අර කේවඩ සූත්‍රයේ ගාතාවක් එනවා ටිකක් ගැඹුරක් තියෙන ලොකු ගැඹුරක් තියෙන ගාතාවක් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යත්තා පෝච පටවි වායෝ තේජෝ වායෝ නගාදති යත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං යත්ත නාමංච රූපංච අසේ සංඋපරොජ්ජති කියලා මේ දැන් ඔය කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් මිදුණු හිතක ස්වභාවය තමයි විස්තර කරන්නේ. රහත් හිතේ ස්වභාවයක් විස්තර කරන්නේ. ඉතින් විපස්සනා යෝගාවචරයෙන් කෙටි කාලයකට தත්ත්වය අත්දකින්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය තමයි අපි බහුලීකృత කරන්නේ. එයා ඕක විනාඩියකට අත්දකින්න. ඕක විනාඩි දෙකක් දක්වා කරනවා. මේක විනාඩි 5කට අත්දකින්න. විනාඩි 10ක් දක්වා කරනවා. එහෙම නැතුව එක පාට මේ ඔක්කොම සිද්ධ වෙනව නෙමෙයිනේ. යෝගාවචරයේ කයා විපස්සනාවේදී ওই தත්වයක් අත්දකින්න බොහොම කෙටි කාලය. ආයෙත් හැබැයි ගැලෙස්සෙනවා. ඉතින් ආයෙත් ඉතින් ඔන්න වැඩේ කරනවා. ආයෙත් මේක ඔන්න තා පොඩ්ඩක් මේක මේ විනාඩිය විනාඩි දෙක කරගන්න බැරිද කියලා තමයි එහෙම තමයි පොඩ පොඩ යන්න තියෙන්නේ. ඒ නිසා අපි දන්නවනම් යායුතු ඉලක්කය මෙන්න මෙතන මේ දිශාවේ තියෙන්නේ කියලා තේරුම් අරගත්තාම අපි මේ පැත්තට තමයි මේකට රුකුල් දෙන්න තියෙන්නේ. ඒ නිසා දැන් හිත අරමුණු ග්‍රහණය කරන්නේ නැතුව නිදැල්ලේ ඉන්න කැමතිනම් එයා විවේකීව ඉන්න කැමතිනම් උපාදාන නොකර ඉන්න කැමති නම් එයාටම ආවේනික නිදහසක ඉන්න කැමති නම් ඉන්න දෙන්න. එයා දැන් අරමුණක් ඉල්ලන්නේ නැහැ. ඉතින් අපි වරමුණක් බලෙන් දෙන්න ගියොත් වැරදි. ඒකයි. ස්වාමීන් වහන්සේ මේ දැන් මාස 3කට විතර කලින් බුරුමි ගියා ස්වාමීන් වහන්සේ මාස දෙකකට. එහෙදී සක්මන් කරනකොට දැන් ওই විදිහටම සක්මන් කරනකොට දැන් ගොඩාක් ඔය ධාතු ගුණ කකුල මාරු වෙනකොට බර යවන හැටි අරව මේවා. ඉතින් එතකොට නිකන් කරදරයක් වගේ හිතුණ මේ එක්කම බලන එක. ඉතින් ඒ කමටහන් තිත් ස්වාමීන් වහන්සේ කියහුව ස්වාමීන් වහන්සේ මේ එක්කම නොබල මං නිකන් ඉන්නද කියලා. බෑ බෑ මෙනෙහි කරන්න කියන්නේ නැති අනිවාර්යයෙන්ම. හැමදේම බලන්න කිව්වා. ඉතින් ඒ බලන්න ගියාම ස්වාමීන් වහන්සේ ඇවිදින්න බෑ ඒක. ඒ කියන්නේ එක කියන්නේ ඒ කියන්නේ ඇවිදිනව නෙමෙයි. ඒක කියන්න බෑ. එච්චරටම ස්ලෝ. ඉතින් ඒ ඉතින් මම හිතුවේ අර ඔසෝනෝ ගෙනිනවා තවන විතරක් බලලා නවත්තන්න. ඉතින් අර විදිහට මුළු විදිහට තමයි. දැන් ඔය කට්ටියට මදි ධම්මජීව සානාසය කරලා. ඒක නෙලා දෙන්න. මේ ධම්මජීව සානාසයේ ගුරු හාමුදුරන්ගේ දැන්. <laughs> ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා හොඳයි. <laughs> ගුරු වෙටම යන්න ඕනේ නෑ ඉතින්. <laughs> ඔව්. ඇත්තට ඔය ඔය විදිහම ප්‍රශ්නයක් මටත් උනා. මමත් ඉතින් ඇත්තට මම නම් ඉතින් මහසි ක්‍රමේ පුරුදු කළා තියුන්නේ නෑ. මම පාව ක්‍රමේ කළා තියුනේ නාවෙනින්ද. ඊට පස්සේ තමයි ඉතින් මම බුරුමේ ගියේ. හැබැයි හිතා ගන්න බැරි තරම් ලොකු කට්ටක් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් ලොකු සාන්නාංශය හම්බුනේ. ඊට පස්සේ ඉතින් ඒ ක්‍රමේ තේරුම් ගත්තට පස්සේ කියන්නේ පාර වැටෙන්න වැටෙන්න ආයත මාර්ගයේ තේරෙන තේරෙන ඉතින් අපි බලෙන් අරමුණකට දානවා කියන එක يعني මුලදී කරන්න වෙනවා. මුලදී අරමුණක් නිසා තමයි හිත රඳවගන්නේ. හිත වර්තමානට ගැනීම උපක්‍රමයක් වශයෙන් අපි අරමුණක් හඳුන්ලා දෙනවා. මූල කමඨහන හඳුන්ලා දෙනවා. ඉතින් එතෙන්දී ඒ කමඨහන තමයි පිහිට වෙන්නේ. නැත්තම් මෙයා අතීතයට පයින්නවා අනාගතයට පයින්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න මේ මේ අරමුණේම ඉන්න පටන් ගන්නවා. දැන් සතිය පිහිටලා. ඊට ඔන්න අරමුණ බලමින් යනවා. ඊළඟට ඉතින් අපි අරමුණේ තියෙන විස්තර බලනවා. එතෙන්ටත් යන්න ඕනේ. එතෙන්ද ඉතින් විස්තර බලන්නත් ඕනේ. දැන් මේ යන පාර මම මේ කියන්නේ. ඊළඟට ඔන්න විස්තර බලන්න ගියාට පස්සේ ඔන්න ඊළඟට අර පොදු ලක්ෂණ වලට පයින්නවා. ඉතින් මොකද්ද අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණය ඔන්න වැටෙන්න ගන්නවා. ඉතින් මේක වැටහිලා වැටහිලා වැටහිලා දැන් හිත මේකෙන් දහස් වෙන්න උත්සාහ කරද්දී ආයෙත් බලෙන්ම දානවා නම් ඉතින් අපි අපිමයි වරද්ද ගන්නෙ. එතෙන්දී අපි තේරුම් ගත්තා මෙයා දැන් තේරුම් අරගෙන දැන් මෙයා අයින් වෙන්න හදන්නේ. අයින් වුණ බවත් තේරෙන දැන් අරමුණු ග්‍රහණය කරන්නේ නැහැ. එයාට ආවෙනික නිදහසක බොහොම සංසිඳිච්ච ස්වභාවයක විවේක ස්වභාවයක දැන් මෙයා ඉන්නවා. ඉන්නවා නම් ඉන්න දෙන්නයි තියෙන්නේ. එහෙමනම් ඒ තත්තරයි යන්න තියෙන්නේ. අපි එහෙම දැන් අපි තුමු දැන් ඔන්න ලොකු සාන්නාසයකින් ඔන්න අවුරුදු ගාණක් කළා. ඒ தත්ත්වයට ඇවිල්ලා ආයෙ අතෙන්ට යනවා. බුරුමෙට යනවා. ආමුදුරු කියනවා අර මුනේම බලන්න. ඒකෙම බලනොත් වෙහෙසයි අනිවාර්යයෙන්ම වෙහෙසයි. ඒ හින්දා අතෙන්ට තමයි දාන්න තියෙන්නේ. දැන් තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ යන මාර්ගය පිරිසිදු කරගත්තට පස්සේ ඊට පස්සේ Taman තුලම කියන්නේ විශ්වාසය ගොඩනගෙනවා. යන්න පාර තියෙන මෙන්න මේකයි. හිතේ වර්ධනයක් තියෙනවා. කෙලෙසුන් අඩු වෙන බවක් තේරෙනවා. හිත එන්න එන්න තැම්පත් වෙනවා. හිත නිදහස් වෙනවා. සංඥා අඩු වෙනවා. හිත විවේක වෙනවා. දුක අඩු වෙනවා. ඉතින් ඔය ඔය වගේ නිර්ණායක හරහා තමයි යන පාර නිවැරදි කියලා තේරුම් ගන්න තියෙන්නේ. එහෙමනම් ඉතින් දිකට යන්න. සානස්ථා පොඩි ප්‍රශ්නයක් කියලා. දැන් එහෙදී හුඟක් වෙලාට පිම්බීම හැකිලිම කරන්න කිව්වා ස්වාමීන් වහන්සේ ධම්මජීව හාමුදුරුවෝ එක්ක ආනාපාන සතියනේ කරේ. සති තුනක් විතර පුදුම වදයක් වින්දා ස්වාමීන් වහන්සේ. <laughs> හැබැයි අන්තිමට ඒ දෙකම අල්ලන්න පුළුවන් වගේ තේරුණා. ඒ කියන්නේ ආනාපාන එකපාරට ආනාපාන සතියට එනවා. ඊට පස්සේ පිම්බීම හැකිලිමත් එනවා. ඒ දෙකම ස්වාමීන් වහන්සේ එකම alignment එකේ වගේ. හරි. ඉතින් ඒ කමඨහන් දීප ස්වාමීන් වහන්සේ කිව්වේ දෙකම එක තමයි. ඒක නිකන් ඇංකර් එකක් විතරයි. ඊට පස්සේ ඒක දිගටම කරගෙන යන්න කියලා. ඉතින් දැන් කරනකොට දෙකම එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මං ඉතින් හිතුවා මට පළවෙනි ඉගෙන ගත්ත එක හොඳයි කියලා දැන් ආවව ආනාපාන සතියට. <laughs> නෑ දැන් දෙකම ආවට දෙකම අයින් කළා දාන දැන්. <laughs> ඒකයි කරන්න තියෙන්නේ. ආයෙ අරමුණකට දාන්නේ. <laughs> ඒකයි ප්‍රශ්නේ. දෙකම ඒවි. ඉතින් ඒත් මොකද දෙකටම දෙකම දැන් මොකටද? අරමුණ මොකටද දැන්? ඉතින් පටන් ගන්න කියනවනේ පොඩි ළමෙක් වගේ මුල දවස් එහෙම නිකන්. සමජී හාමුදුරු කියන්නේ හොඩි පන්ති පටන් ගන්න. හරි හරි. ඉතින් පුදුම විනාඩි 5ක් කරමුණ දෙනවා. ඒකයි මම අර මේ වෙනකොටක පොඩ්ඩක් ඉන්න විනාඩි 5ක් කානාපානි කරන්න. ඊට පස්සේ හිත ආයෙත් දැන් දැන් හිතන මෙහෙම. ඉතින් අපි එන්නා කටයුතු කරද්දී හිත බොහොම ව්‍යාකූල වෙලා එහෙම නැති පොඩ්ඩක් හිත ආයෙ එකඟ කරගන්න වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හිත මේ විදිහට මූල කමඨහන හරහා ගිහිලා ඔන්න හිත ටිකක් එකඟ කරගත්තා. දැන් ඔන්න සායි සතිය පිහිටෙව්වා. පිහිටෙව්වට පස්සේ හිත ඉන්නවා නම් නිස්කලංකව ඉන්න දෙන්න. ආය ආය අරමුණකට දාන්න අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ අරමුණකට දාලා අරමුණේ ඇති වෙන්න තියෙන ස්වභාවය හොඳින් දැකලා යන්න තියෙන්නේ තතෙන්ටමයි ඉතින්. අරමුණකින් තොර ස්වභාවයටමයි යන්න තියෙන්නේ. ඉතින් මොකද ආයේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ. ප්‍රඥාව වැඩුණාට පස්සේ අනිවාර්යෙන් එයා අතහරීවි. දැන් අපිට අතහැරපු ස්වභාවය පුරුදු වෙලා තියෙනවා නම් තෙතෙන්ට ඍජුව දාන්න පුළුවන්. ඉතින් ආයේ මේ හරහා ඔක්කොම ටික ගිහිල්ලා දාන්න ඕනේ නැහැ. තේරුම් අරන් තියෙන මෙහෙම ස්වභාවයක් තියෙනවා. හිතට ඉන්න පුළුවන් අරමුණක් ඇසුරු කරන්නේ නැතුව අරමුණකින් පීඩාවක් ලබන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා තේරෙනවා. එතෙන්ට දැම්මා. ඉතින් එතෙන්ට දාලා මේ ඒක සියල්ල සම්පූර්ණ වෙලා නෙමෙයි මේ දැන්. එතන එතන දා එතන ඉඳීම එතන බහුලීකృత කිරීම හරහා ඊළඟට මේ කෙලෙසොන් නැති ස්වභාවයන් හඳුනගෙන කෙලෙස් ස්වභාවයන් තව තව වටහා ගන්න තියෙන්නේ. තව ඉතින් වැඩ තියෙනවානේ. ඉතින් අපි මේකම මේකම කර කර ඉන්නව වෙනුවට මෙතෙන්ට දැම්මා. මේක බහුලීකృత කරා. මේක ඉන්න ගමන් බලන් ඉන්න දැන් හිත කොහාටද යන්නේ? ඔන්න හිත ගිහිල්ලා ඔන්න මතකයක් මතක් කරලා දෙනවා. තේරුම් ගන්නවා මේ ගියේ තණ්හාවකට. ඉතින් ආයේ තේරුම් ගත්තා නම් අතහැරියා. අතහැරෙන ආයේ මෙතෙන්ට එනවා. ඉතින් ඉතින් ඒක අතකින් බලහම භාවනාව සරල වීමක් වෙන්නේ. ලොකු ආයාසයක් නැතිවීමක් වෙන්නේ. ඉතින් අපි විපස්සනාවක් වෙන්නේදී භාවනාව දියුණු වෙද්දී ඉතින් අපේ ආතති ගතියක් අඩු වෙන්න ඕනේ. භාවනාව හරහා නිකන් ආතතියක් ගොඩනගෙනවා නම් ඉතින් ඒ කියන්නේ වැරදිලානේ. ඉතින් භාවනාව හරහා ආතතියක් ගොඩනගෙන්න බෑ. විපස්සනාව වැඩෙන්න වැඩෙන්න හිතේ ආතති ගතිය දුරු වෙන්න ඕනේ. හිත සැහැල්ලු වෙන්න ඕනේ. ඉතින් දේවල් කියන්නේ අපි ඉස්සරහ නම් අපි තුමු හිතට අරමුණක් ආවහම ඒක එක්ක පැටලෙනවා විනාඩි දෙකක් තුනක් කියන කතන්දර ගොතනවා රාග ద్వේෂ ඇවිස්සෙනවා. ඉතින් අමාරුවෙන් තමයි අයින් කරගන්නේ. ඉතින් දැන් එහෙම වෙන්න බෑ දැන්. වැඩිලා නම් එනකොටම හඳුන ගන්නවා. හඳුනගත්ත ගමන් ඉතින් ඒක සතිය ප්‍රබල නම් එයා හඳුනගත්ත ගමන් එයා දී වෙලා යනවා. මොඳ වෙලා යනවා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට එනවා. එච්චරට සරලයි. <laughs> ඉතින් අපිට වෙලා තියෙන අපි සරලව වගේ කරන්නේ එතකොට ඉතින් අපි මොකද සංකීර්ණ කරගන්නවා. ඉතින් අපි ආයෙ පිම්බිම හැකිලිම කරන්න යනවා. කරන්නේ නැහැ දෙකම එනවා. ඒක තමයි. නෑ ඉතින් දාලා අවශ්‍ය නැහැ. දාන්න අවශ්‍ය නැහැ. ඒකයි සිද්ධිය. ඒ ඒ එහෙම දැන් හිත සංසු මේ සංසුන් වුණා වගේ දැනෙනකොට වේදනාව හුඟක් දැනෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේ වේදනාව දැනෙනකොට ඒක දිහා දීප් බලන්න කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ මේ වේදනාව ඇති වෙලා කැරකිලා කැරකිලා ගිහින් ඒක නැති වෙලා යනවා නිකන් තරතරුමියා වෙලා වගේ. ඉතින් ඒක මේ මේ මෙහිදී නෙමෙයිහිදී අත්දැකේ. ඉතින් ඊට පස්සේ තව වේදනාවක් එනවා. ඒකත් ඒ විදිහට යනවා. ඒ විදිහට දැන් මේ මේ දැන් භාවනා කරගෙන යනකොට වේදනාව ඇති වෙනකොට ඒ විදිහට බැලුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? <laughs> ආයිත් වේදනාව තමයි අල්ලන්නේ ඉතින්. <laughs> හිත හිත කැමතිද වේදනාව බලන්න? කැමති නෑ. ඉතින් වේදනාව එනවා. ඉතින් මොකද කැමති නැති දේ දෙන්නේ දැන්? <laughs> ඒකයි කියන්නේ මුලදී තමයි අවශ්‍ය. මුලදී එයා එයාට තේරිලා නැත්තම් දෙන්න වෙනවා. එයා තේරිලා නම් ඉන්නේ මේකේ ස්වභාවය වැටහිලා නම් ඉන්නේ ආත හරිනවා. කියලා අපි ඔකේ පියවර ටික දන්නවා නම් ඇතරම මේ පැටලෙන්නේ නැහැ. කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඔන්න සීලයක් සමාදන් වෙනවා. සීලය සමාදන් වුණාම විපිලිසරතාවය දුර වෙලා යනවා. ඔන්න ඒක හරහා ඔන්න හිතේ ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයන් පස්සේ ඔන්න හිත ප්‍රීතව මේ වර්ධනය වෙනවා. හිත කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වුණා නම් ඔන්න සමාධිමත් වෙනවා. සමාධිය හදාගත්තා නම් ඔන්න ප්‍රඥාව හදාගන්නවා. ප්‍රඥාව වැඩි වුණා නම් ඔන්න අතහරිනවා. නැත්නම් නිබ්බිදාව පහළ වෙනවා. නිබ්බිදාව පහළ වුණා නම් ඔන්න අතහරිනවා. తాවකාලික වෙන්න පුළුවන්. අතහරිනවා. ඊට පස්සේ ඒ අතහැරීම තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. ඉතින් ඉතින් අපි ඒ අතහැරීම දැන් තේරුම් අරන් තියෙනවා නම් හිතත් තේරුම් අරන් තියෙනවා නම් එතන තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. ඉතින් ඒකයි උඟක් වෙලාවට පැටලෙන්නේ. අපි හිතන්නේ මේ එක පැත්තකින් කියලා නම් අපිව එක පැත්තකින් අපි අව탁සිරු කිරීමක් කරන්නේ. අපේ භාවනාව අපි අව탁සිරු කිරීමක් කරන්නේ. ඉතින් මුලදී හැබැයි අදි탁සේරුවක් කළා හරියන්නේ නැහැ. මුලදී ඉතින් මේක වඩන්න ඕනේ. සෑහෙන කාලයක් කරන්න ඕනේ. ඉතින් මෑනියෝ දැන් ලොකු සානස්සත් එක්ක අවුරුදු ගානක් තිස්සේ කරනවානේ. ඉතින් ඕක කිරිලා තියෙනවනේ සෑහෙන ගානක්. භාවනා කරන්න වැඩමුළු වලට ආවම විතරයි ස්වාමීන් වහන්සේ කරන්නේ. ඒක තමයි. වැඩමුළුවට ආවට කමක් ඒ කියන්නේ ඒකෙදි ඇවිල්ලා අර தත්ත්වය අර මං කිව්වේ අර නිදහස් தත්ත්වය ආයි දැන් මතු කරගන්න. ඒ නිදහස් தත්ත්වය ආයි මතු කරගෙන එතන තමයි පදනම කරගන්න තියෙන්නේ. අපි ඒක අතහැරිලා ආයෙත් අපි හැමතිස්සෙම අරමුණකට දාන මට්ටමට නම් පයින්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. මොකද හැබැයි වෙහෙසයි. වේදනාව බලනවා, ධාතු ලක්ෂණ බලනවා. ඉතින් ඒගොල්ල බල බල බල ඉතින් මේක හිත බලන්න බලන්න හිත කරන්න හදන්නේ අතහරින එක. අපි කරන්න හදන්නේ ආයෙ ගිහලා තල්ලු කරන එක. ඉතින් ඒතකොට මේක ඉවරයක් වෙන්නේ නැහනේ. කවදාවත් එකම තැන තමයි කරේ කරේ ඉන්නේ. ඉතින් අපි මේ දේ පියවරෙන් හිතන්න දැන් අපි පියවරෙන් පියවර යන ගමනේදී හිත මේ ටික තේරුම් ගත්තා අන්න අතහැරියා ඊළඟ පියවර වශයෙන් ඊළඟ අවස්ථාව වශයෙන් යා නිදහස් ස්වභාවයට ආවා ඒක තමයි ඊළඟ වර්ධනය කරන්න තියෙන්නේ එහෙනම් බලන්න නැවතත් ඕන්නම් වේදනාවක් ආවට පස්සේ ඒක හොඳට ඡේ වෙලා නැහැටි බලන්න සම්පූර්ණයෙන්ම දුර වෙලා යන හැටි බලලා ඒ හරහා අතෙන්ට දාගන්න අරමුණකින් තොර ස්වභාවයකට දැන් සම්පූර්ණයෙන්ම වේදනාව ඡය වෙලා ඡය වෙලා ඡය වෙලා ගියා. දැන් ඔන්න අරමුණක් නැහැ, වේදනාවක් නැහැ. ආයි ආනාපානෙ දැනුණා කියලා, පිම්බිම හැකිලිම දැනුණා කියලා ඒවට දාන්න යන්න එපා. දැන් ඔන්න තියෙන නිදහස් ස්වභාවය. ඒ නිදහස් ස්වභාවය තුල හිත රඳවන්න බලන්න. ඒක පොඩ්ඩක් විනාඩි දෙකක් බැරිද 5ක් 10ක් කියලා ඒක මේ තව වර්ධනය කරන්න බලන්න. එතනින් යන්න තියෙනවා. හොඳයි. හොඳයි හොඳයි. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ධාතු අඳුරගත්තාම ඒක ඊට පස්සේ අයින් වෙනවා නේද? නෑ ඒක තමයි ධාතු හඳුනාගත්ත පමණින්ම නම් නෙමෙයි ධාතු ලක්ෂණ හඳුනාගෙන ධාතුන්ගේ පොදු ලක්ෂණ හඳුනාගනින්දි තමයි අපි විතර බලන්නේ. සම්පජඤ්ඤය දිනුලා ඒ පැත්තට එන්නේ. ඒක බලන්න බලන්න තමයි පොදු ලක්ෂණ ටික මතුවෙන්නේ. අනිත්‍ය අනිත්‍ය ස්වභාවයක් මතුවෙන්න ගන්න එතකොට. ඊට පස්සේ ඒක වද දෙන්නේ නැති වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට වද දුන්නට ඊට පස්සේ ඒක ඔව් අයින් වෙලා නිකන් අපි දැන් ධාතු ලක්ෂණ ටිකයි දැන් ඒගොල්ලෝ නිකන් කලවමේ තියෙන්නේ. ආයි දැන් පටවි ආපෝ තේජෝ කියලා බලන්න ඕනෙත් නෑ. ඔක්කොමලා තියෙන්නේ එකම විදිහට. ඔක්කොමලා එනවා යනවා. පටවි ආවත් යාමක් කීමක් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. තේජෝ ආවත් එහෙමයි වායෝ ආවත් එහෙමයි. ඉතින් අපිට ලොකු කරදරයක් නැහැ. අපි ඒගොල්ලෝ එන යන හැටි බලමින් ඉන්නවා. දැන් ඔන්න පොඩි පරතරයක් හැදෙනවා. ඉතින් ඕක ඕක දකිමින් ඉඳීම හරහා තමයි ත්‍රිලක්ෂණේ තව තව එතකොට ප්‍රඥා පැත්තෙන් වර්ධනය වෙලා එන්නේ. ඉතින් ඕකත් යම් මොහොකරා යාමකදී තමයි සම්පූර්ණයෙන්ම අතහැරීමක් වෙන්නේ. නේද? හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ අඳුරගත්ත නිකලෙස් අවස්ථාව ඔබ වහන්සේ වර්ධනය කරන්න කියලා කිව්වේ ඒක අපි බේස් එකක් විදිහට මොකක් හරි මේ කම්පෙයා කරන්න පාවිච්චි කරන්නද ස්වාමීන් වහන්සේ අපි අනිත් සිතුවිලිත් සමග? ඔව්. එහෙම දෙයක් තමයි ඇත්තටම වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට සිතුවිලි නෑ සිතුවිලි වෙනවට වඩා කෙලස් කියන එකේ තියෙන රළු භාවය කෙලස් වල තීච්ච කෙලසිච්ච ස්වභාවය හොඳට තේරුම් ගන්න නම් අපි නිකලස් ස්වභාවයක ස්වභාවයත් හඳුනගෙන තියෙන්න ඕනේ. ඉතින් අර හැබැයි මේ නිකලස් ස්වභාවය කියන එක හරිම ඒකාකාරයි. ඉතින් ඒක අපිට මුලදී මෙහෙම ස්වභාවයක් හඳුනාට හම්බුණාට අපි කෙලස් බරිත හිතකින්නේ බලන්නේ. ධාමත අපේ අපේ හිත කෙලස් බරිතයි. හැබැයි ඔන්න නිකලස් ස්වභාවය හම්බෙලා තිනවා. ඉතින් අපි දෙයිද මේකට වටනකමක්. ඉතින් අපි දෙන්නේ නැහැ වටනකමක්. මොකද මෙතනින් මාන්නයක් ප්‍රකාශ වෙන්නේ අපිව හුවාදක් වෙන්නේ නැහැ. ඊළඟට මේකට කැමැත්තක් තණ්හාවක් ඇත්තේ නැහැ. දේශයක් ඇත්තේ නැහැ. මාන්නයක් ඇත්තේ නැහැ. මොකක්වත් නැහැ. <laughs> ඒ සිම්මුගදි වටිනකමක් දෙන්නේ නැහැ. ඒක තමයි එතකොට එතන තමයි දැන් තල්ලුවක් දෙන්න තියෙන්නේ. එතන එතනම මේ පැත්ත ඇත්තටම හුඟක් වෙලාවට සාකච්ඡාවක් කරහා කල්යාණ මිත්‍ර ඇසුරක් කරහාම තමයි පන්නන්න වෙන්නේ. ඒ කියන්නේ නැත්තම් අපි ඒ නිකලස් තැන ඉඳද්දි අපි මොකක් හරි කරන්නමයි හදන්නේ. අපි ඒ බහනවා. ඉතින් يعني මට මතකයි මම අහපු හැටි ලොකු සාරණහන්සේගේ මම උදේවය බලන්නද. නෑ නෑ උඹ නිකන් හිටපන් කියලා වයිදුවේ. ඉතින් ඒක يعني හිත හරිම අමාරුයි මේ නිකන් ඉන්න පුරුදු කරන්න. ඒ කියන්නේ ආවයි හිතපත් උනා. හැබැයි නිකන් ඉන්න කැමැත්තක්ම නෑ. ඉතින් අපි හිතන්නේ මේකේ මොන හරි සම්මර්ෂණයක් කරන්න ඕනේ. මේක මෙහෙම බලන්න ඕනේ, මෙහෙම බලන්න ඕනේ, මෙහෙම බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේ. අපි තීරණේ හින තුතමේ ඥානයක් හින පාණ්ඩිත්‍යයක් තියෙනවා. ඉතින් අපි හිතනවා මෙහෙමයි, මෙහෙමයි, මෙහෙමයි. මොකක්වත් නැහැ. පොඩ්ඩක් නිකන් හිටපන්. <laughs> එතන එතනම තමයි තියෙන්නේ. ඒ ඒ ස්වභාවය තුළ නිකන් ඉඳීම හරහායි ඉස්සරහට යවෙන්න තියෙන්නේ. ඔව්. ඒ අපි හිතන ප්‍රඥාවක් නෙමෙයි උතන යන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනේ නික්ලේශී බවක් හරහා හැදෙන ප්‍රඥාවයි අපි නිකන් හිතලා හිතලා හිතලා හිතේ තර්කානුකූලව හදන ප්‍රඥාවය අතර පුදුම වෙනසක් තියෙනවා. ඒකයි වැඩේ. අවසර ස්වාමීන් වහන්සේ ඒ ඒ නිකලස් ස්වභාවයක් කියලා අපි දැනගන්නේ ඒකාකාරී බව නිසාමද? එහෙම කියන්නත් බෑ ඉතින්. දැන් කොහොමද අපි ඒක ඒක තමයි. ඉතින් භාවනාවක් කරහා නම් ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවක් කරහා දැන් හිතන්න දැන් අපිට අපි දැන් හිත කැමති දෙයක් දේවල් මොන මොන හරි කර කර ඉන්න තමයි කැමති. ඉතියාට කර කර ඉන්න තමයි වැඩක් දුන්නේ. දැන් අරමුණක් අරගෙන ඒක නැවත නැවත හොඳට බලබලා ඒක මේ මෙනෙහි කරමින් ඉන්න තමයි දුන්නේ. ඒතරින් පස්සේනේ යා තේරුම් අරගෙන අයින් වුණේ එතනින්. අයින් වෙලා යා දුන්න දැන් දැන් පොඩ්ඩක් නිදහස් භාවයට ආවට පස්සේ පස්සේ ඒක බහුලීකృత කරද්දී තමයි දැන් ඒකාකාරී බවක් දැනෙන්නේ. නැතුව මේ අර වෙනම ඒකාකාරී බවක් නෙමෙයි. ඔව්. දැන් ඒ කියන්නේ මේ එන ඒකාකාරී බවයි සාමාන්‍යයෙන් තීන මිද්‍යක් කරහා එන ඒකාකාරී බව අතර ලොකු වෙනසක් තියෙනවා. තීන මිද්‍යක් කියන එකක් තියෙනවානේ. එතෙන් හිත නින්දර වැටෙනවානේ. ඉතින් ඒක පටලවා ගන්නත් බෑ. ඔව්. දැන් ඔය අරමුණ ගෙවිලා ගිහිල්ලා එන නිශ්චලතාවයයි එහෙම අපි ඕක දිගටම කරලා කරලා කරලා ඊට පස්සේ හිත නිකන් මුකුත් කරන්නේ නැතුව ඉන්න අවස්ථාවයි දෙක අතර වෙනසක් තියෙනවනේ. දැන් ඔබ වහන්සේ කියන්නේ අර පළවෙනි අවස්ථාව නෙමෙයි. අරමුණක් ගෙවිලා ගිහිල්ලා කිසි දෙයක් නැතුව අපි අවකාශයකට වගේ අවස්ථාව නෙමෙයි. මට තේරිච්ච විදිහට ඔබ වහන්සේ කියන්නේ ඕක ඊගොඩම බහුලිකත කරලා එනකොට අපි තව දුරටත් නිකන් අරමුණක් ගන්න නැතුව නිකන් හිත නිසල්මනේ ඉන්න ඒකාකාරී ස්වභාවයකට යනවනේ. ඒ ස්වභාවය තමයි මම හිතන්නේ ඔබ වහන්සේ ඔය අදහස් කරේ. අර මුල ස්වභාවය නෙමෙයි. අරමුණ ගෙවි යන අවස්ථාව නෙමෙයි. ඔව්. නෑ ඉතින් ඇත්තටම දෙකේම ඒකාකාරී බවක් තියෙන්න පුළුවන්. හැබැයි අර යෝගාවචරයේකට වැඩිය ප්‍රකට වෙන්න පුළුවන් අර දෙවෙනි අවස්ථාව. ඉතින් කොහොමද ඉතින් මේ දෙවෙනි අවස්ථාවට එන්න බෑ පළවෙනි අවස්ථාව පහු නොකර. කියන්නේ අපි අරමුණක් හොඳින් දැකලා දැකලා ඒ දේ ත්‍රිලක්ෂණයට නැංවිලා නැංවීම හරහානේ මේ අරමුණකින් තොර සබහාට හිතපත් වෙන්න තියෙන්නේ. ඉතින් ඒ පියවරෙන් පියවර එන්නේ නැතුව අපිට එකපාරට මෙතෙන්ට පයින්නවා කියන එක තරම්ම ගැලපෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ කිව්වා මේ මුලින්ම මේ කයේ විවේක ස්ථානයේ එනකොට කයේ නැලවෙන ස්වභාවයක් තියෙනවා කියලා. මගේ ප්‍රශ්නේ මේ ඒ විවේක ස්ථානය කියන එක දැන් කියලා කිව්වේ ඔබ වහන්සේ ඔය නිකලස් තැන ඒක හඳුනා ගන්න මොන හරි ලකුණු තියනවාද විවේක ස්ථානේ එනකොට? දැන් අර අරකයි මේකයි පටලවා ගන්නත් එපා. දැන් අර <clears throat> දැන් ආනාපාන සතිය හරහා යනකොට කය තැම්පත් වුණාට පස්සේ දැන් වේදනානුපසනාව කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවානේ. එතෙන්දි පිරවනේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී එහෙම කියලා කියනවානේ. ඒ මට්ටම් වලදීත් ඔය කය විවිධාකාර දේවල් කරන්න ගන්නවා. නැලවෙන කියන්නේ පැද්දෙන්න ගන්නවා, නිකන් මුළු කයම නිකන් සම්බාහනය වෙන්න වගේ පටන් ගන්නවා. ඒක හැමෝටම වෙනව නෙමෙයි. හැබැයි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් තමයි මං කිව්වේ හඳුනා ගන්න කියලා. ඉතින් ඒකයි මේ නිකලස් භාවය අතර ලොකු වෙනසක් තියෙනවා. හරි අපි ඉස්සරහට යමු. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ගෙවි ගොස් නිශ්චල අවකාශයකට පැමිණ ඉන්පසු විද්‍යාමාන වන ධාතු ලක්ෂණ ගැන මූලික අවබෝධයක් නැතිව එය නිරීක්ෂණය කිරීම සහ ගැඹුරකට යාම අපහසුද විශේෂයෙන්ම මේ ධාතු ලක්ෂණය ශරීරයේ පුරාවට දැනෙන විට පර්යංකයේදී විවිධ වෙනස්කම් ඇතිවේ උදාහරණයක් ලෙස චලන ස්වභාවයට සතිය පිහිටු වූ විට එය මුළු ශරීරයේම දැනී ඉරියව්ව කඩා වැටි පසුපසට ක්‍රමයෙන් එයත් සමගම තල්ලු වී පර්යංකයෙන් ඇදගෙන වැටේ. සමහර අවස්ථාවල තද ගතිය ඇති ස්ථානවලට සතිය පිහිට වූ විට මෙය වැලකීද යයි. දැනට මේ සම්බන්ධයෙන් ගන්නා පියවර නම් එය සිදුවීමට ඉඩ හැරීමයි. මේ ධාතු ලක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් වීමෙන් මේ සිද්ධීන් වලක්වා හෝ වඩා හොඳින් මුහුණ දිය හැකිද ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. තමන්ට يعني භාවනාව කරගෙන යන්න බැරි තරමට අපහසුතාවයක් තියෙනවා නම් පොඩ්ඩක් අපි අර හිත යොමු කරන ධාතු ස්වභාවය මාරු කරගන්න පුළුවන්. ඒක ඉතින් වැරද්දක් නැහැ. අපි හිතමු දැන් හුඟක් වෙලාවට කයේ වායෝ ධාතුව හුඟා ප්‍රකට වුණාම තමයි කය පැද්දෙන දේවල්, පෙරලෙන දේවල්, ඒ වගේ දේවල් චංචල වෙන ස්වභාවයට එන්නේ. ඉතින් අපි වමනාවෙන්ම එතෙන්ට දාන්න එතෙන්ට දාන්නෙම නැතුව පටන් ගන්නවා කෙලින්ම තද ගතියක් වගේ දෙයකින්. يعني දැන් අපි ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉඳද්දී ඔන්න කයට බර දැනෙනවා. නැත්තම් ඔන්න මේ කොට්ටෙත් එක්ක තියෙන පීඩනය හොඳට දැනෙනවා. නැත්තම් මේ වදින තැන්වල තියෙන තද ගතියක් දැනෙනවා. එහෙම නැත්නම් උණුසුමක් දැනෙනවා. මේ වගේ තේජෝ ධාතුවට හරි, ඒ පඨවි ධාතුවට හරි. ඒ ලක්ෂණ ඒ ලක්ෂණ වලට හිත දැම්මොත් මේක වළක්ව ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා වළක්ව ගත්තා කියලා يعني මේ හැබැයි ඉතින් අර කය එයාගේ එයා විසින්ම ප්‍රකට කරන්න එකෙන් හරහා යන එක ලේසි. ඉතින් ඒක Tamanට Tamanට තේරෙනවා නම් වැඩි කාලයක් කරන්න බෑ මෙයා දඟලනවා වැඩි කියලා. එහෙමනම් ඉතින් ඒ ඒ වෙනුවට මුලින්ම අර වගේ පටවි පැත්තකට තේජෝ පැත්තකට දාලා යන්න පුළුවන්. ඒක එහෙම කරා කියලා වරදක් නැහැ. හොඳයි. ඔව්. එතකොට ස්වාමින් වහන්සේ මේ ධාතු ලක්ෂණ දකින්නවා කියන්නේ අපි හිතෙන්ම ඒක මේ මෙත මම දැන් මං ඉඳගෙන ඉන්නකොට මට මෙහෙම තද ගතියක් දැනෙනවා කියන එකද නෑ හිතෙන් දැනෙන්න හිතෙන් දැනෙන්න බෑනේ නෑ නික ඒක කයට දැනෙන එකද නැත්නම් ඉබේම කයට දැනෙන එක දැන් එතනට අපි යොමු කරලා මෙනෙහි කිරීම ඒක අපිට දැනෙනවා නමුත් ඊට වඩා වෙනස් ලක්ෂණ ඇඟේ ඔය හිරි වැටෙන ගති සීතල ගති එහෙමත් දැනෙනවනේ. ඒක තමයි. දැන් කයේ විවිධාකාර ධාතු ලක්ෂණ කොහොමද තියෙනවා? ධාතු කියන්නේ ධාතු හතර මහා ධාතුයෙන් හැදිලා තියෙන මේ කය ඕනම වෙලාවක ධාතු ලක්ෂණ ප්‍රකට කරනවා. දැන් අපි අපේ හිත අතීතේ අනාගතේ පටලෝග ඉන්නකොට ওই ටික මතු වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ අපිට අවධානය යොමු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි වර්තමානට හිත අරගෙන හිත තව ඒකාග්‍ර කරලා සමාධිමත් කරලා ඉන්නකොට අන්න තේරෙනවා. ඊට ඉන්නෙත් ඔන්න සමස්තයක් වශයෙන් කය අරමුණු කරද්දී අපි හිතමු ඔන්න දැන් තන් 10ක ධාතු ලක්ෂණ 10ක් දැනෙනවා. ඒකෙන් ප්‍රකට තැනකට දාන්නයි තියෙන්නේ. ඔව්. ඉතින් ඒ කියන්නේ මේවා මුකුත් නැතුව නෙමෙයි. ඒ කියන්නේ භවනා කළා කියලා මේවැය අමුතු કૃතිම මේවක් නැහැ ඇත්තටම. අපි තියෙන දේ මතු කර ගැනීමයි කරලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා නිකන් හිතන්න අපි නිකන් කුණු ගෑවිලා වගේ දෙයක් තිබුණා. හැබැයි යට ඇතුලේ මොනවා හරි දෙයක් තිබුණා නිකන් අකුරු ලියලා වගේ. ඉතින් අපි කුණු ටික අයින් කරා නම් අකුරු ටික පේනවා. අන්න ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. අපේ අර මනසේ තීච විසිරිච්ච ස්වභාවය නිසා මේ දේවල් වලට අපි අවධානය යොමු කළා නැහැ. කොහොමත් අපි අපිත් එක්ක ජීවත් වෙලා නැහැ. අපිත් ඉඳලා තියෙන තම්නිකර බාහිරාවර්ති වෙලා ඉඳලා තියෙන්නේ. දැන් සතිය හරහා අපි අපි අපි තුලට යමු වෙනවා. අවධානය පුළුවන් තරම් මේ බාහිරට යමු වෙච්ච එක අපි අනිත් පැත්තට හරව ගන්නවා. Taman තුලට හරව ගන්නවා. එතකොට ඉතින් කායික වශයෙන් තියෙන දේවල් ටික තමයි දැනෙන්නේ. ඔව්. හොඳයි. අටවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව තුළ සංසිඳුණු ස්වභාවයක් අත්දකිමි. මෙය ඇති ඇති ඌයේ මාස 4කට 5කට පෙර විය. දැන් දැන් අරමුණු කළ සැනින් ඒ తත්වයට යා හැකිය. පසුගිය දින දෙකේදී සංසිඳුණු තැනින් ආරම්භව නොදැනීම පුංචි ගැස්සීමක් වැනි දෙයක් සමග තත්පර කිහිපයකට ලිස්සා යාමක් වැනි දෙයක් අත්දකිමි. නැවතත් අවසන් වූ සැනින් හිස් බව හිස් බවටම පැමිණේ. ඉදිරිපස පවතින වලල්ලක් ආකාර හිස් නලයක්ද ඒ අවට පවතින යම් කිසිවක් ඇති බවක්ද අත්දකිමි. සිතුවිලි සමූහයක් දැයි හරියට නොදැනි. නමුත් නැති වී ගිය කම්පනයන්ද සිතුවිලිද පැමිණ යයි. මේ සෑම විටම සිතින් සියල්ල හඳුනා ගනි. ඔබ වහන්සේ කියූ පරිදි හිස් බව මා ඊට අගය කරමි. එහි ඇති සැනසෙල්ල හඳුනා ගන්නා විටම මුළු මුහුණ පුරා ප්‍රබෝධයක් පැතිර යයි. ඊතකි ගැස්සී නොදන්නා ස්වභාවයට යාම සාමාන්‍යදයි දැන ගැනීමට කැමැත්තෙමි. මෙතෙක් සිදු වූ ලෙසටම සියලුම අතිවන දැනීම් නැතිව යන ලෙසටම මේ තත්වයත් වෙනස් වී යනු ඇතයි මගේ හැඟීමයි. වැරදි ඇතොත් නිවැරදි කර දෙන මේ නිල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙහෙම කියන්න පුළුවන්. ඒ අපිට අරමුණු කියන්නේ අරමුණ ෂේ වෙලා ගිහිල්ලා තම හැබැයි යම් සේයාවක් තියෙනවා. ඒ මට්ටම ඉතින් අපි අර්ථකථනය කරනවා හිස් භාවයක් කියලා. හැබැයි ඒකේ නිකන් හොඳම මට්ටමකට තමයි අර නිකන් ලිස්සලා ගියා වගේ මේ தත්වයකට මේ තමන් හඳුනගන්නේ. ඉතින් යන විදිහ හොඳයි. ඕක කියන්නේ මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හොඳට දැන් අරමුණු ග්‍රහණයකින් තොරව හිත නිදහසේ ඉන්න පටන් අරගත්තා නම් ඒ ඒ தත්වෙන් එහෙම ඉන්න දෙන්න. ඒකේ යම් මොහුකුරායාමකදී තමයි ඇත්තටම හිත අරමුණු වලින් සම්පූර්ණයෙන්ම තොර වෙලා ගියා වගේ දෙයක්. ඒකෙම යම් පරිණත මට්ටමකටපත් වුණා වගේ දෙයක්. කෙනෙක් අත්දකින්න පුළුවන්. ඒ නිසා යන විදිහ හොඳයි. වහන්සේ මං අටවෙනි ප්‍රශ්නේ කියවලා තියෙන්නේ හත්වෙනි ප්‍රශ්නේ කියවන්නේ නැතුව මේ හත්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මා කලක සිට භාවනා කළද මටෙහි අකණ්ඩව නියැලීමට මෙතෙක් නොහැකි විනි මට සක්මන් කරන විට ඇවිදීමේ ක්‍රියාවලිය වෙනත් කෙනෙකුගේ මෙන් නිරීක්ෂණය කිරීමට හැකිය පාදයේ හැපීම් දිගහැරීම් ස්පර්ශ වීම යනාදී හොඳින් හිත යොමු කර එහිම සිත දිගටම තබා ගැනීමට හැකියාව ඇත. පර්යංකයේදී හුස්ම රැල්ල සියුම්ව නිරීක්ෂණය කළ හැක. මෙහිදී අදහස් වන්නේ සියුම් වීම පමණකි. මම පිම්බීම හැකිලිම දිගට මට පිම්බීම හැකිලිම දිගටම දැනේ. වරහන් ඇතුළේ සියුම්මුත් මේ සියුම් වීමේදී නාසය නාසිකාග්‍රයට දැනෙන හුස්ම රැල්ල නම් නොදැනී යයි. මෙහිදී ඉන්පසුව කයට හිත අනායාසයෙන් යොමු වනතෙක් ආනාපානෙහි සිටිය යුතුයද? නැතහොත් එය දෙස පොඩ්ඩක් ඉන්න. ආයි ආයි ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න. මට පිම්බීම හැකිලිම දිගටම දැනේ. වරහන් එක සියුම්ව දැනෙන්නේ. මේ සියුම් වීමේදී නාස නාසිකාග්‍රයට දැනෙන හුස්ම රැල්ල නම් නොදැනී යයි. හරි. මෙහිදී ඉන්පසුව කයට හිත අනායාසයෙන් යොමු වන තෙක් ආනාපානයෙහි සිටිය යුතුයද නැතහොත් කය දෙස බැලිය යුතුයද සමහර විටක පැද්දෙන ගතියක් ඇතිවේ ඒ දෙසට සිත යොමු කළ විට එය මගහැරේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා. නෑ ඇත්තටම දැන් අපි පිම්බීම හැකලීම හරහා නම් ගියේ ඒ අරමුණ සියුම්ම සියුම් වෙලා නැතිලා ගියා නම් ඉතින් ආයි ආනාපානට යන්නම අවශ්‍ය නැහැ. කය තුලම හිත තියෙනවා නම් ඉන්න දෙන්න. ආයිත් කියන්නේ වෙන ප්‍රබල අරමුණක් මතුවෙලත් නැත්නම් ආනාපානය මතුවෙලත් නැත්නම් ඉතින් පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න. කියන්නේ මුලදී ඇත්තටම අරමුණ ටිකක් මතුවෙනවා කියන එක වැරද්දක් නැහැ. අපි පිම්බීම හැකිලිම බලබලා හිටියා ඒක නොදැනී ගියා. ඊළඟට කයේ වෙන තැන්වල යමක් මතුවෙනවා නම් ඒක බලන්න. දැන් ආනාපානේ වුණත් ඉතින් ආනාපානේ වුණත් මෙහෙම කරන්න පුළුවන් අපිට ඕනනම්. දැන් මේ ආනාපානයක් කියලා ආස්වාස ප්‍රස්වාසයක් කියන සංඥාවෙන් නැතුව එතනක් දැනීමක් තියෙනවා. නාසිකාග්‍රයේ දැනීමක් තියෙනනේ. ඒ නාසිකාග්‍රයේ දැනීම තේරුම් ගන්නවා. නාසිකාග්‍රය ඔන්න එක පැත්තකට දැනීමක් තියෙනවා. ඔන්න තවත් පැත්තකට දැනීමක් තියෙනවා. ඔන්න ආයි එක පැත්තකට දැනීමක් තියෙනවා. තවත් පැත්තකට දැනීමක් තියෙනවා. ඊට ඔන්න ආයි තව කයේ කොහේ හරි ආයිත් මොකක් හරි දැනීමක් පටන් ගන්නවා. ඒකත් තේරුම් ගන්නවා. ඉතින් අපි ඒ කියන්නේ පිම්බීම හැකිලිම කියන එකත් ටික ටික ටික ගැඹුරකට යනකොට පිම්බීමක් හැකිලිමක් කියන සංඥාව අයින් වෙලා මෙතන හුදු චලන රාශියක් එහෙම නැත්නම් මෙතන තදවීම් රාශියක් තදවීමක් චලනය වීමක් ආයි චලනය වීමක්, ආයි ලිහිල් වීමක්. ඔය වගේ අපි අර බොහොම ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ ටිකකට තමයි හිත එන්නේ. ඒ ටික හඳුනා ගන්නකොට මේක මේ උදරය ප්‍රදේශයේද වෙන්නේ කියන එක පවා අපෙන් ගිලිහිලා යනවා. ඒතකොට තියෙන හුදු චලන ටිකක් තියෙනවා. හැබැයි කොහෙද කියන්නවත් දන්නේ තදවීමක් තියෙනවා කොතනද කියන්න දන්නේ අපි ඒ ටික පවා අතහැරලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. නමවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා කිරීමට පටන්ගෙන දැනට අවුරුදු 6ක් පමණ වේ. පර්යංක භාවනාවේදී පිම්බීම හැකිලිම අරමුණු කරමි. සාමාන්‍යයෙන් ශබ්ද හා සිතිවිලි වලින් භාවනාවට බාධා ඇති නොවේ. නමුත් අද උදේ වරුවේ කළ එක් පර්යංකයකදී ඊතා සියුම් ශබ්ද පවා සිත එකඟ කර ගැනීමට බාධා කළේය. උදාහරණයක් අන් අය ඇවිත් ඉඳගන්නා ශබ්දය, රෙදි කුෂන් ගැටෙන ශබ්දය, කඩදාසි කොළ ඉරන ඉරන නමන ශබ්දය ආදිය. මේ සෑම ශබ්දයකදීම සිතුනේ මේවා මීට වඩා සෙමින් සතියෙන් හා නිශ්ශබ්දව කළ හැකි නේද යන්නයි. නමුත් කවුරුවත් උවමනාවෙන් හෝ සිතාමතා මේ දේවල් නොකළ බව දනිමි. මේ නිසා ඇති වූ අමනාපය විනාඩි 20ක් 30ක් පමණ පැවතුණි. නරක නෑ වරහන් ඇතුලේ කියනවා වෙන වෙලාවට තරහක් ඇති වූ විට එය මුලදීම හඳුනාගෙන ඒ සමග නොගැටී සිටීමට උත්සාහ කරමි. නමුත් අද එය කළ නොහැකි විය. මේ නිසා සිතේ දිගටම අඳුරු ස්වභාවයක් පැවතිනි. ඉන්පසුව අමනාපය පහව ගියත් භාවනා අරමුණත් පිම්බීම හැකිලිම වරහන් ඇතුලේ කයට හිත අරමුණු කිරීමත් එතරම් සාර්ථක නොවිය. මීට පෙර භාවනා වාරයකදී මෙවැනි අත්දැකීමක් ලබා නැත. මෙවැනි විටකදී කෙසේ කටයුතු කළ යුතුදැයි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ බබයේදීම අවබෝධ වේවා. හරි, එසේම වේවා. <laughs> මම හිතන්නේ සමහරවිට අපේ අර මොහොන්ට වඩා බලාපොරොත්තු තියාගත්තාම එතනත් මේ වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශස්තම මට්ටමක් බලාපොරොත්තු වෙනවා. එතකොටත් ඉතින් ගැටෙනවා. ඒ මට්ටම ලැබෙන්නේ නැතුනහම ගැටෙනවා. ඒ හින්දා ටිකක් සරලව යන්න. දෙන්න මේ දේවල් වෙන්න පුළුවන්, අනිත් අය කහින්න පුළුවන්. මේ මොකක්ද ලොකු සනස්සේ ලස්සනට ගලපලා කියනවා. මේ කැස්සක් කහින්න පුළුවන්, වැස්සක් වහින්නත් පුළුවන්, මැස්සෙක් වහන්නත් පුළුවන්. <laughs> ඉතින් ඔය ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය තුනටම ඔය අවස්ථා ඕනම එකකට ඉඩ දීලා යන්න. පොඩ්ඩක් කියන අනිත් එක පුළුවන් තරම් ඒ කියන්නේ ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා. ඒ කියන්නේ මම අනිවාර්යයෙන්ම මේ භාවනා වැඩසටහනදී ඔන්න ඉස්සරහටම යනවා නැත්තම් සෝවන් වෙනවා නැත්තම් ධානයට එනවා කියලා එච්චර ලොකු තියාගන්නත් එපා. දැන් මට පුළුවන් පියවර පහක් යන්න. මං යද්දී ඔන්න පියවර හයක් කරගෙන යනවා කියලා යන්න. පුළුවන් තරම් නිකන් කරන්න පුළුවන් බොහොම සරල ඉලක්කයක් දෙන්න. එතකොට ආතතියක් එන්නේ නැහැ. අපේ හිතට ආතතියක් එද්දී අනිවාර්යෙන් ගැටෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලොකු අපේක්ෂාවක් තියෙනවා මම මේකෙන් මෙහෙම කරනවා මමයි කියලා ඉන්නවා. ඒ ඇස්සිතින් කවුරු හරි දොර අරිනවා. ඊට පස්සේ <laughs> ලොකු ගැටීමක් එනවා. ඒ නිසා පුළුවන් තරම් සරලව කමන්න. ඉතින් මේ මිනිස්සුත් දොර ඇරියා. කියලා ඉතින් අර එහෙම පොඩ්ඩක් ඉතින් අන්තයටත් අනුකම්පා කරලා Tamanටත් අනුකම්පා කරලා බොහොම සරල විදිහට යන්න මම හිතනවා එතනින් කොට දාගන්න පුළුවන් වෙයි කියලා. කියන්නේ හිතට ලොකු බලාපොරොත්තු කියන්නේ හිත ඉල්ලාවි උනාට කියන්නේ නෑ නෑ ප්‍රශ්නයක් නෑ ඔච්චර ලොකු දෙයක් ඕනේ මේ වර්තමානයේ ඉන්න තරම ඇති. ඒ කියන්නේ අපි දැන් බුදුන් වහන්සේත් අර සුඛපටි සංවේදී කියලා කියන්නේ ඒ සුඛ ස්වභාවයක් ඇත්ත වශයෙන්ම හම්බෙන්නේ නැහැ හිත මොන හරි ඉල්ලන තාක්. එතෙන්ට එන්න නම් සම්පූර්ණයෙන්ම අර සම්පූර්ණ තෘප්තිමත් භාවයක්. නැත්නම් මේ ලද දෙයින් සතුටු වීමක් කියන තැනට හිත ගන්න වෙනවා. ඒ ඒ தത്വෙට ගන්නවා කියන එක ඒකාතකින් හරි අමාරුයි. මොකද හිත හැමතිස්සෙම ඉල්ලනවා මොනවා හරි. ඒකට දැන් හිත හොඳට තැම්පත් වෙගෙන ගියා. ඒ ඒ තැම්පත් වෙච්ච ප්‍රමාණයෙන් සෑහීමකටපත් වෙනවා. හිතන්න දැන් අපි කායानुපස්සනා කොටසේ ඔන්න දැන් හිත අපිටම ආස්වාස ප්‍රස්වාසයේ බලාගෙන ගියා. ඔන්න තුනී වේගෙන ගියා. මුලැමැදාගත්ත ඕන්නම් ටිකක් බැලුවා. බැලීමත් එක්ක ඔන්න දැන් හුස්ම රටල සංසිඳුණා. සංසිඳුණාට පස්සේ අපි මොකක්වත් පිල්ලන්නේ නැතුව ආ දැන් නම් හොඳටම හොඳයි මට මොකක්වත් ඕනේ නැහැ කියලා ඕනනම් පොඩි විතර්කයක් ඌමනාවෙන් කළත් කමක් නැහැ. يعني පොඩි ඌමනාවෙන් පොඩි අවවාදයක් දෙනවා Tamanටම. දැන් මේ ඉන්න தත්ත්වය හොඳටම හොඳයි. මට ධ්‍යාන ඕනෙත් නැහැ, මාර්ගඵල ඕනෙත් නැහැ, මොකක්වත් ඕනේ මේ தත්ත්වය තුල නිකන් ඉන්න බැරිද? මේ தත්ත්වය මට ඊටාම ප්‍රසන්නයි. මොකක්වත් හිතේ ප්‍රශ්නයක් නැහැ. අතීතය ගැන පැටලෙලත් නැහැ, අනාගතය ගැන පැටලෙලත් නැහැ. මේ தත්ත්වය ඊටාම සුවදායි. මේ தත්ත්වේ පමණක් ප්‍රමාණවත්. ඒ ප්‍රමාණවත් කියන හැඟීම අපි පවත්වනවා නම් අන්න හිත තව ඉස්සරහට යනවා. ඉතින් වගේ අපි පොඩි උපක්‍රම පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒ නිසා හිත සරල කරගන්න ලොකු අපේක්ෂාවන් අයින් කරගන්න ඊට පස්සේ ඉතින් ද්වේෂයකින් නැතුව යන්න පුළුවන්. දහවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දින පැවැත් වූ පැවසු උපදෙස් පරිදි හිත විවේක වූ පසු කයෙහි මතුවන ධාතුගුණ බැලීමට උත්සාහ වූයෙමි. ඒ ඒ ධාතුගුණ පිටින් විටින් විට බලන්නාසේ දැකීමට උත්සාහ කළෙමි. අද දින දෙවන වාඩි වීමේදී පළමු පර්යංකයට වඩා ගතහා සිත හොඳින් තැන්පත් වී තිබුණි. හිත මුල් මිනිත්තු කිහිපය තුල විවේක ස්ථානයේ වෙත ගියේය. හිත ක්‍රමක්‍රමයෙන් පහලට පහතට තැන්පත් වන ස්වභාවයක්ද දිස්විය. ක්‍රම ක්‍රමයෙන් පහතට පහතට තැන්පත් වන ස්වභාවයක්ද දිස්විය. හිත විටක හුස්ම රැල්ලට ගිය විට නැවත විවේක ස්ථානයේ වෙත තැන්පත් වීම සිදුවිය. මෙය විටෙන් විට සිදුවන බව දුටිමි. මෙම පර්යංකයේදී බාහිරින් පැමිණෙන සිතුවිලි ධාතු ගුණ මතු වූවත් ඒවා ගැන කිසිදු සැලකිලි සැලකීමක් නොදැක්වෙමි. ඒවා පසක තිබී ඉබේම හැලී ගියේය. මගේ ප්‍රශ්නය හිත මෙලෙස විවේක වන්නේ නම් කයෙහි මතුවන ධාතු ගුණ ගැන අවධානය යොමු කළ යුතුයද? නැතහොත් දිගටම විවේක ස්ථානය එනම් කයෙහි සිත පැවැත්වීම දිගටම කිරීම කළ යුතුයද? වරහන් ඇතුලේ මාගේ සිත විවේක ස්ථානයක සිටීමට වැඩි කැමැත්තක් ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. හ්ම් කය කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් කයේ විවිධාකාර ධාතු ලක්ෂණ බලමින් ඉන්දද්දිද හිත විවේක වෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මුලදී මේ සමහරක් වෙලාට ආස්වාස ප්‍රාස්වාස දැනිලා ඊට පස්සේ කය මේ නිකන් ධාතු ගුණ කියන්නේ වැටෙනවා වගේ ඒව එකය චංචල වෙනවා වගේ දේවල් දැනිලා ඊට පස්සේ විවේක ස්ථානට යනවා. ඔව්. විවේකයක් වශයෙන් මහත්ය මොකද හඳුනගන්නේ? හිත මොකද කරන්නේ ඒ වෙලාවේ? ඒ වෙලාවේ මුකුත්ම කෙරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හිතේ මොකක්වත් නැහැ නිකන් බ්ලැන්ක් වගේ තත්ත්වයක් මුත් හොඳයි. එතකොට සක්මනේදී එහෙම මොකද අත්දකින්නේ? සක්මනේදීත් um, මගේ එච්චරම හොඳම සක්මන හැබැයි උනට හිත දුවන ගති නම් නැහැ. ඒ කියන්නේ uh, සක්මන කරන්නේ නැද්ද? නෑ සක්මන කරනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ කියන්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ සක්මන් භාවනාව පුරුදු කරනවද? ඔව් සක්මන් භාවනාව කරනවා. හැමදාමත් භාවනා කරනවද? නෑ හැමදාම නම් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම සතියාන්ත විතරයි වාඩි වෙලා භාවනා කරන අනිත් දවස්වල සතිය පුරුදු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ කරන වැඩවල ඔව්. ඒ කියන්නේ එදිනෙදා මම කියන්නේ දිනපතා සක්මන් භාවනාවක්වත් කරන්නේ එහෙම නැද්ද? පොඩි වෙලාවක් ආන්සර් කරන්නේ නැහැ. ඊටස්සේ මේ භාවනා වැඩසටහන් වලට නිතර භාවනා සහභාගී වෙනවද ඉඳලා හිටලාද? සහභාගී වෙනවා අවුරුද්දකට පාරක් වගේ. <laughs> හරි. දැන් දැන් දැන් විස්තර කරන්නේ අපි හිතමු දැන් ඉසලා ආනාපාන සතියද වඩන්නේ ඉඳගෙන. එහෙමද කරේ? නෑ දැන් මේ ආනාපාන සතියේ කිලින්ම කායට ගත්තා. හරි. අරගෙන කරගෙන යනවා. හා. එතකොට මොනවද තේරෙන්නේ? මුලදී කයේ සමහරක් වෙලාවට මේ තෙරපීම් වගේ ධාතු ගුණ ඒව තේරෙනවා, තද ගති වගේ තේරෙනවා. සමහරක් වෙලාවට මේ ආස්වාස ප්‍රසාර ගිහින් ඉබේම වගේ නිකන් කය වැටෙනවා වගේ ඒ වගේ තත්යකට එනවා. ඊට පස්සේ තමයි අර විවේකය කියලා හදන්නේ. එතකොට දැන් අරවා බලනකොට හිත පිට යන ගතිය එනවද නැත්නම් හොඳට ඒකත් මේ පේන දේත් එක්කම ඉන්නවද දිගට? තේරුණා සමහරවිට. දැන් ඒ කියන්නේ දැන් එතන දැන් මහත්තයා මේකේ මතුවෙනවනේ විවිධාකාර දේවල්. ඒවා බොහොම කැමැත්තෙන් එයා බලනවද? කියන්නේ නැත්තම් නැවත නැවත හිත පිට යනවා, ආයි ගෙනල්ලා තියෙනවා, ආයි පොඩ්ඩක් බලනවා, ආයි පිට යනවා, ආයි ගෙනල්ලා තියෙනවා. එහෙමද බලන්නේ? සමහරවිට දැන් පළවෙනි පරයන්කේ මම අර වහන්සේ කිව්ව විදිහට මේ හුඟක් ධාතු ගුණ ඒවා බලන්න උත්සාහ කරා. කියන්නේ තද වෙන ගති, කෙල වුණ ගති වගේ දේවල්. ඒවා ඉතින් ඇවිල්ලා පැවතිලා යනවා. හැබැයි ඒ පරයන්කේ හරි වෙහෙසයි ඊට පස්සේ. ඉතින් අද ඊට පස්සේ දෙවෙනි පරයන්කේදී මේ මුකුත් වෙන අතහැරලා දාලා නිකන් හිටියා. <laughs> හිතුණා එහෙම කරන්න ඕන කියලා. <laughs> ඒ පාර බොහොම පහසුයි කියලා හිතුණා ඒකේ මේ එකයි ප්‍රශ්නේ ඇහුවේ මේ අයියා යරව බලන්න බලපර ඉන්න ඕනද හරි නැත්නම් නිකන් ඉන්න කොහොමද කියලා ඊට වඩා හොඳයි දැන් ඕකේ එකක් තෝරගන්න වෙනවා ඒ කියන්නේ අපිට සතිය ඉස්සරහට ගන්න යම්කිසි නිදැල්ලේ දීර්ඝ කාලීනව කරන යම් ක්‍රියාවලියක් තෝරගන්න එකේ වාසියක් තියෙනවා ඒකයි අපි ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම වගේ දෙයක් යොදාගන්නේ මොකද දැන් අපිට නැවත නැවත අරමුණත් සකස් කරලා දෙන්න වුණොත් වදයක්. නමුත් ආනාපාන සතිය කියන එකේදී කය ඒ වැඩේ කරලා දෙනවානේ. නිරන්තරයෙන් මෙයා අරමුණක් සම්පාදනය කරනවා. අපිට තියෙන්නේ පැත්තෙන් ඉඳන් දැනුවත් වෙන්න පමණයි. ඒ අරමුණ අරමුණේ අපි සිහිය පිහිටවන වාරයක් වාරයක් පාසා සිහිය තව දියුණු වෙනවා. තවත් දියුණු වෙනවා. ඒ වගේම පිම්බීම හැකිරීමත් ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය හරහා පිම්බීමක් හැකිරීමක් සිද්ධ වෙනවා નિરાයාසයෙන්. අපි එතන සිහිය පිහිටවන්න පිහිටවන්න සිහිය තව ඉස්සරහට එනවා. ඒ නිසා ඔය දෙකෙන් එකක් පොඩ්ඩක් තෝරගෙන ඒකෙන් ඒකෙන් තව ටිකක් සතිය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ අපිට කියන්නේ විසිරිච්ච සතියක් තියෙනවා නම් ඒ තරම් තියුණු සතියක් නැත්තම් ඒ ඒ හිතට නිකන් දැනෙන්න පුළුවන් මේක මහා වදයක් මේක බලන එක මහා කරදරයක් එහෙම කියලා. නමුත් හිත හොඳට සමාධිමත් වෙලා ඒකාග්‍ර වෙලා නීවරණ පහ වෙලා තියෙනවා නම් එයා ඒක කැමැත්තෙන් කරනවා. ඒ නිසා පොඩ්ඩක් පිම්බීම හැකිලිම මම හිතනවා මේ කියන විස්තර වලට අනුව නම් පිම්බීම හැකිලිම සමහරවිට පහසු වෙන්න පුළුවන්. ඉතින් මේ උදර ප්‍රදේශයේ සිහිය පවත්වන්න. උදර ප්‍රදේශයේ සිහිය පවත්වන ගමන් පිම්බීමක් ගානේ දැනුවත් වෙනවා. ඒකෙත් දැන් පිම්බීමක තියෙන මුලැමැදාගක්. ඊටාම සියුම පටන් ගැනීමක් ඊළඟ චලන ඉස්සරහට චලනයක් ඊළඟ අවසන් වෙලා යාමක්. කෙටි විරාමයකට පස්සේ ආයි ඔන්න හැකිලීමක් පටන් ගන්නවා ඊළඟට ඒක එතන තියෙන ලිහිල් වීමක් වගේ දෙයක් පහසුවක් දැනෙනවා සහනයක් දැනෙනවා සැහැල්ලුවක් දෙනොත් ඒකත් අවසන් වෙලා යනවා. ආයෙ කෙටි වෙලාවකට පස්සේ ඔන්න ආයෙ පිම්බීම පටන් ගන්නවා. මේ තුල පවත්තන්න පවත්තන්න ලෝකයේ අමතක වෙලා යනවා. අතීත අනාගතෙන් හිත අයින් වෙනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම හිත වර්තමානයේ පිහිටන්න පටන් ගන්නවා. ඉතින් එතනින් හදාගත්ත එකඟතාවය තමයි අපි පාවිච්චි කරන්නේ ඊළඟට කායික වශයෙන් දැනෙන දේවල් තේරුම් ගන්න. නැත්තම් නිරීක්ෂණය කරන්න. ඒ හිත ඇත්තටම ભેදේ බලනවා. එයා කැමැත්තෙන් බලනවා. කියන්නේ මුලදී ඒ දේ එයාට කියන්නේ කැමැත්තෙන් බලනවා කියන එක කෙසේ වෙතත් එයාට ඒ දේ පෙන්න දෙන්න ඕනේ. වර්තමාන අරමුණක ස්වභාවය එයාට හඳුන්ලා දෙන්න ඕනේ. ඒ නිසා ඒ දේ කරන්න. සෙමිනාස මේ මම ආනාපානේ දිගටම කරේ එතකයි පිම්බීම. කමන්නේ කමන්නේ. ආනාපානේ දිගට කරා ඒක කරන්න. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒකයි මේ දෙකෙන් එකක් තේරුම් අරගෙන ආනාපානේ අපි හිතමු සංසිඳුණු මට්ටමකට අර පස්සම් බයන් කියන මට්ටමකට එන්න එනකන් චුට්ටක් ඒකත් එක්ක ඉන්න. ඊට පස්සේ අපි යන්න මේ කයේ දැනෙන දේවල් බලන්න. හිතන්න දැන් ආනාපානය සම්පූර්ණයෙන්ම සංසිඳුණා. ඊට පස්සේ කයේ යමක් දැනෙනවා. අපි උත් තදවීමක් දැනෙනවා. නැත්නම් බිම්වීමක් දැනෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට දැන් අර හදාගත්ත අවධානය යොමු කළා මේ සිද්ධ වෙන දේ දිහා හොඳට බලනවා. ඒ ඒ ඒ හරහා තමයි අත්‍තරම මේ කායික ක්‍රියාකාරීත්වය වටහා ගන්න පටන් ගන්නෙ. එතන එකතකින් අපිට වැඩක් තියෙනවා මුලදී කරන්න. ප්‍රායෝගිකව හිතේ වර්ධනයක් කරගන්න වෙනවා. කියන්නේ හිතේ ප්‍රඥාවක් දියුණු කරගන්න අවශ්‍යයි ප්‍රායෝගිකව. දැන් එහෙම නැතුව හිත නිකන් ඔහේ ඉන්නම් කියලා කිව්වට ඒක කියන්නේ එයා ඒ එතන එතන ටිකක් තීන මිද්දට යන ස්වභාවයක් එතන තියෙන්නේ. ඒ කියන්නේ අපි එහෙම ඒ එහෙම නිකන් ඉඳීමක් නෙමේ මේ කතා කරන්නේ. මෙතෙන්දී අපි කතා කරන්නේ හිත අරමුණු ග්‍රහණයෙන් අයින් වෙලා නිකන් ඉඳීමක්. දැන් ඔය කතා අපි සාමාන්‍යයෙන් නිකන් ඉඳීමක් කියන එකේදී හිත තියෙන මින්දට බර වෙන ගතියක් තියෙනවා. ආ ඉඳලා තන්නේම නෑ නින්දට වැටේවි. ගොක් වෙලාවට. සමහරසේකෙන් පොඩක් සමරයිස් කරොත් එතකොට දැන් මුලදී පටන් ගන්න කියන්නේ ආනාපානේ හරි ටික වෙලාවක් කළා. හරි. කළා ඊට පස්සේ ආනාපානේ තුනී වේගනේ එහෙම ගියාම තමයි ඊට පස්සේ ඔව්. ඒකෙත් පුළුවන් තරම් ගැඹුරකට යන්න දෙන්න. යන්න දෙන්න. ඒ කියන්නේ අපි තුමු දැන් මුලදී ඔන්න තේරෙනවා දැන් හිත මේ එහෙම යන ගතිය අඩු වෙනවා. වර්තමානයේ ඉන්න පටන් ගන්නවා. ආස්වාසය තේරෙනවා. ප්‍රස්වාසය තේරෙනවා. ඊට ආස්වාසය කොහොමද තේරුම් ගන්න කියලාත් බලන්න ඕන. ආස්වාසය සිසිල්ව දැනෙනවා, ප්‍රස්වාසය උණුසුම්ව දැනෙනවා. නැත්නම් ආස්වාසය එක පැත්තක දැනෙනවා, ප්‍රස්වාසය තව පැත්තක දැනෙනවා. ඒ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් මෙයාට තල්ලුවක් දෙන්න කොහොමද මේ දේවල් හඳුනගන්නේ. ඊට පස්සේ ඔන්න එයා يعني දැන් අපි මේ විමසිල්ලෙන්නේ බලන්නේ ආස්වාසය අධ්‍යා විමසිල්ලෙන් බලනවා ප්‍රස්වාසය අධ්‍යා විමසිල්ලෙන් බලනවා අපි බලනවා මොකද්ද මේ දෙකේ වෙනස එතන තියෙනවා දැන් වැඩක් යාට තියෙනවානේ. එතනින් තමයි අන්න තවත් සම්පජඤ්ඤයේ පැත දියුණු වෙනවා. දැන් සූක්ෂමව බලන්න වෙනවනේ මේ දෙකේ වෙනස හඳුනා ගන්න නම්. ඉතින් ඊට පස්සේ ඒ ඒකේ ඒ උත්සාහයේ වර්ධනයක් වශයෙන් ඔන්න <clears throat> ආස්වාසයේ පවා වෙනස්කම් වැටහෙන්න පටන් ගනීවි. ඒ කියන්නේ ඇත්තටම අපේ හිත සියුම් කර ගැනීම අවශ්‍ය වෙනවා. සමාධියක් සතියක් තියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ බඳු සතියකින් තමයි ඊළඟට ධාතු ලක්ෂණ නිරීක්ෂණය වෙන්නේ. කරන්න තියෙන්නේ. ඒක සමහර ආනාපානය ඉක්මනට ගෙවිලා යනවා නම් ඊත් තව දුරට සියුම්ම බලන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමද? අ මහත කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩනවන් නම් අර කියන පියවර ටික ඉක්මනටම සිද්ධ වෙවි. ඒකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10න් හිත තැම්පත් වෙනවා. ගැටලුවක් නැහැ. එතකොට ඉතින් ආයෙත් මේ මේව කරන්න ඕනේ නැහැ. දැන් තැම්පත් වෙච්ච ඒ කියන <clears throat> විනාඩි 10න් හිත තැම්පත් වුණා. බලන්න ඒ තැම්පත් භාවය පවත්වන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒ තැම්පත් භාවය හිතන්න විනාඩි 10ක් විතර විනාඩි 20ක් විතර ඒ ඒ තැම්පත් භාවයෙන්ම ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අරමුණක් කාලාන්තරයක් නිරීක්ෂණය කිරීම සඳහා වමනා කරන හැකියාව දැන් වර්ධනය වෙලා. ඒක ඇත්තටම විපස්සනාවේදී අපිට ඒ හැකියාව අවශ්‍යයිනේ. දැන් මේ කියන අරමුණු ඒ තරම් ප්‍රියදායක අරමුණු නෙමෙයි. මේ මේ වේදනාවක් කියන අරමුණක්, ධාතු ලක්ෂණයක් කියන අරමුණක් මේ ඔක්කොම හරි උදාසීන අරමුණු. නමුත් මේවා වර්තමානයේ දිගහැරෙන වර්තමානයේ පෙළ ගැහෙන අරමුණු. ඉතින් ඒ බඳු අරමුණක් බොහොම උපේක්ෂාවෙන් බොහොම ඒකාග්‍රව හිත එහෙමෙහි යවා ගන්න නැතුව නිරීක්ෂණය කරන්න නම් අන්න ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් තවත් ඇතම් ගුරුවරු කියන්නේ මේකට ධ්‍යාන සමාධියක් අවශ්‍ය වෙනවා කියලා. දැන් ධ්‍යානයක තියෙන්නේ ධ්‍යානගත වෙලා පැයක් දෙකක් ඉන්න උගන්වනවා. එතකොට අන්න හිත තනි අරමුණක ඉන්න පුරුදු වෙනවා. අන්න ඒ බඳු හැකියාවක් හදාගෙන මෙතෙන්ට එන්නේ. විපස්සනාව කරන්න. ඉතින් අපි එච්චර දුර යන්නේ නැහැ. නමුත් අපි අඩුතරමින් යන්න ඕනේ අර ආනාපානෙ හොඳට සංසිඳිලා ඒ සංසිඳිච්ච උපචාර මට්ටම හෝ අපි පවත්වන්න ඕනේ. විනාඩි 10ක් 20ක් පැවැත්වීම තුලින් අන්න එයා පුරුදු වෙනවා. අන්න ඉන්න පුළුවන් දැන්. ඒක අරමුණේ ඒක අරමුණේ කිව්වට ඒ කියන්නේ සංසිඳිච්ච ආනාපාන සතියේ ඉන්න පුළුවන් ගතිය තියෙනවා. එතනින් ඔන්න දානවා. එතනින් මේ මතුවෙන මේ ධාතු ලක්ෂණය නිරීක්ෂණය කරන දානවා. දාලා ඉතින් ඒක නිරීක්ෂණය කළ යුතුයි. නිරීක්ෂණය කරන්න අන්න දීර්ඝ කාලයක් මේ අරමුණ නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවන්න මුල් කොටසෙන් ලැබුණා. එයාට දැන් පුරුද්දක් වශයෙන් දැන් වෙලා තිනවා. හිත තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ එයාට ඉන්න පුළුවන්. වෙන එකට යන්න නැතුව ඉන්න පුළුවන් ඒ අරමුණේම. ඒ හැකියාවත් එක්ක මෙතන බලන්න ආවට පස්සේ අන්න මේක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. එහෙමයි සර්. හොඳයි. හොඳයි. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය දැනට ඔබ වහන්සේ පවත්වන දැනට ඔබ වහන්සේ පවත්වන ආනාපාන සති සූත්‍රයේ එක් අවස්ථාවක සඳහන් වෙනවා අනිත්‍ය විරාගය නිරෝධය පටිනිස්සග්ගය නුවණින් බලමින් ආස්වාස හා ප්‍රාස්වාස කරමින් හික්මේ මෙසේ භාවිතා බහුලී කතා වූ ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වේ මෙය පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ইহත ප්‍රශ්නය මා ඇසුවේ සුතමේ ඥානය සඳහාම නොව මගේ භාවනා අත්දැකීම් හා ගලපා ගැනීමටයි. මා බොහෝ කලක අවුරුදු 10ක් පමණ සිත භාවනා කරන යෝගියෙක්මි. මා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව විවිධ මට්ටම් වලින් පසු කර ගොස් ඇත. සක්මන් භාවනාවකින් ඇති කරගන්නා සමාධියක් සමග පරියංකයට යන මම මූල කර්මස්ථානයේ හැටියට දැනින්නේ පිම්බීම හැකිලීමයි. එහි ධාතු ගුණ බලනවාට වඩා මා දැන් පුරුදු වී සිටින්නේ අනිත්‍ය දකමින් දකිමින් වාසය කිරීමටයි. එසේ සිටින විට ඉක්මනින් පිම්බීම හැකිලීම සංසිඳන අවස්ථාවකට පත්වේ. එවිට මා ශරීරයේ අත්දකින වේදනාවන් බොහෝ දුරට ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ සඳහන් කළ ප්‍රීති හා සුඛ වේදනාවන්ට සමානය. පරියංකයේ සෑහෙන වේලාවක් සිටිය හැකිය. වේදනා ඇතත් එම ඒවා දැනීමක් නැත. මා දැන් වැඩිපුරම ප්‍රිය කරන්නේ ධාතු ගුණ ගැන අනිත්‍ය බලනවාට පිම්බීම හැකිලීමට ඇතිවි පිම්බීම හැකිලීමටත් ඇතිවීමත් නැතිවීමත් බලමින් වාසය කිරීමටයි. මා එදිනෙදා කරන කටයුතු වලදී භාවනා කමඨහන නිතර නිතර මතුවන බවත් දක්නට ඇත. මා කරන භාවනාවේ අඩුපාඩුවක් ඇතොත් පෙන්වා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා. <laughs> මම හිතන්නේ කරන විදිහ හොඳයි. ඒ කියන්නේ අපි ධාතු ලක්ෂණවල අනිත්‍ය පැත්ත බලන්න අනිවාර්යෙන් යොමු විය යුතුයි. යොමු විය යුතුයි කියන්නේ ඒක වෙනවා. කියන්නේ ක්‍රමානුකූලව අපි යනවා නම් සතියෙන් අරගෙන යන්නේ මේ පැත්තට තමයි. ඊළඟට වේදනාවෙත් මේ දෙයම කරන්න, සිතෙත් මේ දෙයම කරන්න. කියන්නේ මේ අනිවාර්යෙන් දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ අන්තිම කොටස් හතර වශයෙන් පෙන්වන්නේ අනිච්චානුපස්සී අස්සසිසාමිති සික්ඛති. විරාගානුපස්සී අස්සසිසාමිති සික්ඛති. නිරෝධානුපස්සී අස්සසිසාමිති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අසසිසාමිත සික්කති. ඔය කොටස් හතර තමයි පෙන්වන්නේ. ඉතින් ඔය කොටස් හතර අපිට කානුපසනාවටත් යොදන්න පුළුවන්. වේදනානුපස්සනාවටත් යොදන්න පුළුවන්, චිත්තානුපස්සනාවටත් යොදන්න පුළුවන්. ධම්මානුපස්සනාවේ කොටසක් වශයෙන් තමයි මේ හතර පෙන්වන්නේ. ඒ නිසා අපි ඇත්තම සාමාන්‍යයෙන් ධම්මානුපස්සනාව දැන් සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර වෙන්නේ ඇත්තම චිත්තානුපස්සනාවේම වර්ධිත මට්ටමක් වශයෙන් දැන් මේක ඉතින් හුඟක් වෙලාවට ඉතින් ධම්මානුපස්සනාව කොටස කරන්න යනකොට හිතේ සෑහෙන වර්ධනයක් වෙලා ඉතින් එතකොට තමයි මේකේ අනිත්‍ය වශයෙන් දකින්නේ. හැබැයි ඉතින් කෙනෙකුට කායानुපසනා මට්ටමේදීමත් අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. මොකද දැන් සතිපට්ඨාන සූත්‍රයේදී මේ කායानुපසනා කොටස විතරයි විස්තර කරලා තියෙන්නේ ආනාපාන සතියට අදාළව. ඒ කියන්නේ මෙහෙම කියන්නම්කෝ දැන් ආනාපාන සතිය කියලත් කමටහනක් කායानुපසනාවේ පෙන්නලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ. ඒකේ නැහැ 16ක් පෙන්නලා. කායනුපසනාව කොටසේ තියෙන්නේ පියවර හතරයි තියෙන්නේ. හැබැයි අන්තිම මේ ඒ පියවර හතර විස්තර කරාට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සමුදය සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කියලා ඔන්න අනිත් පැත්තට බලන්න බලන්න යොමු කරලා තියෙනවා. ඒ නිසා කායනුපසනාව මට්ටමේදීත් අනිත්‍ය වශයෙන් බලන්න බැලුවට වරදක් නැහැ. වේදනානුපසනාවේදීත් බලන්න දාලා තියෙනවා. චිත්තානුපසනාවේදීත් දාලා තියෙනවා. ඒ නිසා දැන් ධාතු ලක්ෂණ අපි පසු කරගෙන ගියාට පස්සේ කියන්නේ ධාතුන් ලක්ෂණ ටික ප්‍රකට කරගත්තට පස්සේ ඒකේ මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය බලන්න හිත කැමැත්තෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පෙන්වන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තටම තමයි යොමු කරන්න තියෙන්නේ. ආනාපානයත් දැන් ඒ ඒ දෘෂ්ටි කෝණයෙන්ම බලන්න. දැන් මේක ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලාවත් ලේබල් කරන්න යන්න එපා. ඊට වඩා සූක්ෂම මට්ටමකින් ගන්න මේකේ ඇතිවීමක් නැතිවීමක්. නැත්තම් දැනීමක් දැනීමක් පටන් ගන්නවා නැතිලා යනවා. ආයි තව දැනීමක් පටන් ගන්නවා නැතිලා යනවා. සිතුවිල්ලක් එනවා නැතිලා යනවා. වේදනාවක් එනවා නැතිලා යනවා. ඕක දිගට කරගෙන යන්න වැරද්දක් නැහැ. අපි කෙසේ නමුත් ඔය කියන්නේ ධම්මානුපස්සනා කොටස ධර්මදේශනාවේදී ඉස්සරහට විස්තර කරන්න ඉන්නවා. ඒතකොට ඉතින් අපි තවත් ටිකක් ගැඹුරට සාකච්ඡා කරමු. දැන් තියෙන්නේ නිකන් ජෙනරල් ක්වෙස්චන්ස් ස්වාමින් වහන්සේ. හොඳයි. දැන් පැය 1:35ක් ගිහිල්ලා තියෙනවා. අපි විනාඩි 5ක් ගමු එහෙනම්. කෙටියෙන් තමයි ඉතින් කියන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. අපි මේ මාර්ගයේ යන විට mind your own business ලෙස අන් අය ගැන අපේ ගැනම පමණක් සිතා කටයුතු කිරීම පමණක් සෑහේද කෙනෙක් දිගටම කරගෙන යන අකට යුතු දෙයක් පහදා දීම නුසුදුසුද? අප කාර්යාලයේ తాවකාලිකව වැඩට පැමිණි නවක ඉංජිනේරුවරයෙක් just a graduate never work anywhere before සෑම විටම 1 hour lunch <laughs> කියා almost 2 hours lunch break එකක් ගනි මේ දෙස සති 3-4ක් පමණ බලා සිට මේ අකටයුත්ත හරි ගැස්වීමට අවවාද කළත් එය පිළිගන්නට හෝ පිළිපදින්නට තවම ඒ තරුණයා ලැහැස්ති නැත ලන්ච් ප්ලස් සයිට් ඉන්ස්පෙක්ෂන් කියා මුළු හවස් වරුවම ගනී. මා දැන් එම සෙක්ෂන් එක බාරව తాවකාලිකව කටයුතු කරන බැවින් මේ නොකටයුතු දෙය දෙස බලා සිටිය නොහැකිය. මෙවැනි අවස්ථාවක සිත් නොරිදවා කටයුතු කිරීමට හැක්කේ කෙසේද? මේ භාවනා කරන විට මට වරින් වර සිහියට නැගෙයි. මේ පමාවීම හැරුණු විට එම තරුණ ඉංජිනේරුවරයා ඊතා කාර්යක්ෂම පුද්ගලයෙක් ඊතා කාර්යක්ෂම පුද්ගලයෙක් වීමට හැකියාවක් ඇති බව වැටහි. ඔහුගේ අනාගතයේ මේ පමාව නිසා රැකියාව නැතිවීමට පවා ඉඩකඩ ඇත. මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරයට උපදෙසක් පතමි. මගේ ඔහු ගැන පවතින්නේ නොමනාපයක් බව වැටහි. ඇයි කියන දේ පිළි නොගන්නේ යයි දරුවෙක් කරන වරදක් ලෙසින් මම බැලීමට උත්සාහ කරමි. නමුත් මේ යම් මේ යට තරහක් හිත තුල උපදින බවත් එක්තරා මානයක් තිබේද කියාත් සිතේ සැකයක් උපදී. සමහර විට මගේම දරුවන් මා කී දේ පිළිුණු ගන්නා විට ඇතිවිල සිතිවිල්ලකුත් මේ සිද්ධිය දෙසත් සංසන්දනය කිරීමේදී වෙනසක් ඇති බව වැටහි. මෙය භාවනා කරන විට নিরතුරුව නැගෙන්නේ මෙය උපාදානයක්සේ අල්ලාගත් නිසායයි සිතමි. තෙරුවන් සරණයි. මම අර තේරුම් අරගන්න ඒ පැත්තත් නිවැරදි. ඒ කියන්නේ හුඟක් වෙලාවට අපි කියන්නේ මාන්නය මුල් වෙනවා ද්වේෂයට. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට දැන් කවුරු හරි අල්ලගත්ත කීප දෙනෙක් ඉන්නවා අපේ හිතේ. ඉතින් ඒ අයත් එක්ක තමයි සාමාන්‍යයෙන් ගැටි ගැටි ඉන්නේ. ඒ කියන්නේ අපි කොහේ ගියත් මේ ඈතකට ගියත් අර එන ඈත ඉන්න කෙනෙක් මතක් වෙනවා. මතකලේ මනුස්සයන් මොනා කරත් දන්නෙත් නෑ මෙහෙම ගියත් දන්නෙත් නෑ කියලා වලින් මනමැන ඉන්නවා. එහෙම දෙයක් ඉතින් අපේ හිතේ තියෙන ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවට ආ ඔන්න මාන්නයක් තමයි වෙලා තියෙන්නේ. කියලා ඒ කියන්නේ ඇත්තටම අපි කෙලෙස් හඳුනා ගන්නවා කියන්නෙම ඒ தත්වයක්. කියන්නේ අපි හිත නිකලෙස්ව ඉන්න ඉන්න නිකලෙස්ව හිත පවත්වන්න පවත්වන්න වගේ සූක්ෂම දේවල් තමයි වැටහෙන්නේ. අපිට ලොකුවට පහළ වෙන රාගයක් තේරුම් ගන්න එක ලොකුවට පහළ වෙන ද්වේෂයක් තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ. නමුත් ඒකේ මුල් හඳුනා ගන්න එක ටිකක් සූක්ෂමයි. කියන්නේ හිත ඔන්න නිස්කලංකව තියෙනවා. හැබැයි ඔන්න එක්කෙනෙක්ව ඇදලා ගන්නවා. ඉතින් සාමාන්‍ය සරල විදිහට ඇදලා ගන්න වෙන්න පුළුවන්. ආ මෙහෙමයි, මෙහෙමයි, ආ මෙහෙමයි, ආ මෙහෙමයි. තමයි පටන් ගන්න. හැබැයි ඔන්න ටික ටික ගිහිල්ලා ඒ පැත්තෙන් වර්ධනය වෙලා ඔන්න කෙලින්ම කේන්ති යන මට්ටමට යන්න පුළුවන්. හැබැයි මූලානම්මේ තියෙන ටිකක් අර කෙනෙක්ව අල්ලගෙන ඒ කියන්නේ අනිත් අය විවිධාකාර අනිත් අය අතරින් එක්කෙනෙක් අපි තෝරගෙන යාවල්ලම් මනිනවා. ඉතින් එතන මැනීමක් තියෙනවා මාන්නයක් තියෙනවා. ඉතින් ඒක හඳුනා ගැනීම ඇත්තටම වටිනවා. මොකද අපි මාන්නය කියන එක හඳුනාගන්න ඔය හරහා තමයි. කියන්නේ අපි අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. කියන්නේ ඇත්ත වශයෙන්ම මේ හිත කෙලස් නැති වෙලාවට එකතකින් එයා බොහොම නිදැල්ලේ නිස්කලංකව නිදහසේ ඉන්නේ. එයාට ආයි පිට යන්න උවමනාවක් නැහැ. Taman එක්කම ඉන්නේ. නමුත් මාන්නය ආව මාන්නය නිසා හිත පිට යනවා. ඒ වගේමයි ඔය දැන් ලස්සන සූත්‍රයක් තියෙනවා මේ යවකලාපී සූත්‍රය කියලා. ඒකෙදි බුදුන් වහන්සේ කියන්නේ මේක මානගතං. මානගතං කියන කියන්නේ මාන්නේ නිසා මෙන්න මේක පන්නා එළියට. නැත්තම් ඔන්න තණ්හාව නිසා මේක පනිනවා. දේශයෙන් නිසා පනිනවා. නැත්තම් ප්‍රපංච නිසා මේක පනිනවා. මේ වගේ ඉතින් යම් යම් හේතුන් හරහා තමයි අර ඇතුලේ ඉන්න කෙනා එළියට පනින්නේ. ඉතින් ඒව හඳුනගන්න එක ඇත්තටම වටිනවා. අනිත් පැත්තෙන් ඉතින් කියන්න තියෙන්නේ ඉතින් සම්මුති මට්ටමින් කතා කරනවා නම් ඉතින් Tamanට පැවරිච්ච රාජකාරියක් තියෙනවා. Tamanගේ අත්‍යතේ ඉන්න සේවකීන්ට මෙන්න මේ විදිහට ඉතින් අපි කටයුතු කරන්න වෙනවා. යම් ඒ කියන්නේ පරිපාලනමය තීරණයක් ගන්න වෙලාවේදී අපිට ඒක අපක්ෂපාතීව එයාගේ ගුණාගුණ බලලා එහෙම නැත්නම් එයාගේ හැසිරීම දිහා බලලා එයාට පැවරලා තියෙන දේ කරන්නේ නැත්නම් ඉතින් අපිට එතෙන්දී අපිට පැවරලා තියෙන වගකීම් අනුව අපිට ප්‍රේවරක් ගන්න වෙනවා. ඉතින් ඒක ඒක කරේ නැත්නම් අපි අපේ පැත්තෙන් මේ අපේ යුතුයකම කළේ නැතුව වෙනවා. ඒ නිසා මෙතෙන්දී අපි දෙපැත්ත බටලව ගන්නත් අවශ්‍ය නැහැ. යම් තීරණ ගන්න ගන්න සිදු වෙන අවස්ථාවන් වලදී ඒ දේ નિවර්දිව ගන්නයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අර තමන් ඕන්නම් සතරාගතියට ගිහිලා නැද්ද කියලා මොන්න පරීක්ෂා කරලා බලන්න. මේක මේ අපි දුමු මෙහෙම දෙයක් දැන් එහෙම එක්කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම අපි කැමති තව කෙනෙකුත් ඉන්නවා. එයාත් ඉතින් අපි තෝ එහෙම කරනවා කියලා. දැන් එයාත් ඉතින් ওই විදිහට පැයක් මේ ලන්ච් අවර් එක ගන්නවා. තව පැය තව පැයක් තව යතයක් කරනවා. හැබැයි එයාට මුකුත් කියන්නේ නැහැ. මෙයාට කියන්නේ යනවා. ඉතින් එතනදී අපි තේරුම් ගන්නවා තේරුම් ගන්න තියෙන දෙන්නම එකම වැරද්ද කරන්නේ. මම හැබැයි මෙයාට මේ දේ ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මෙයාට නම් මං يعني ද්වේෂයෙන් ඔන්න මෙයාට බැනවදිනවා. එහෙමනම් අන්න අපි අගතියෙන් ගිහිලා තියෙනවා. එහෙම නැතුව නිකන් අපි <clears throat> බොහොම මධ්‍යස්තව එයා ගැන මුකුත් කෝන්තරයක් හිතේ නැහැ, ද්වේෂයක් හිතේ නැහැ. දැන් මේ වැරද්ද පෙන්눔 කිරීමක් වශයෙන් එයාට කරුණු පහදලා දෙනවා නම් ඒක ඉතින් මම නම් හිතනවා වැරද්දක් නැහැ කියලා. ඒක කරන්න වෙනවා. මොකද එතන අපිට වගකීමක් පැනලා තියෙනවා. අපිට යම් සේවක පිරිසක් ඉන්නවා නම් ඒ සේවක පිරිස ඒ බැඳිලා ඉන්නවා මෙන්න මෙච්චර කාලයක් සේවය කරන්න. ඒ දේ ඉතින් નિවර්දිව කරගන්න එක ඉතින් අපිට පැවරලා තියෙනවා. ඒ වැඩේ කරගන්න එක. ඉතින් එතෙන්දී අපි අපේ වගකීම ඉෂ්ට කරේ නැත්නම් එක පැත්තකින් අපි අපේ වගකීම පැහැර හැරියා වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ විසින් ඊයේ රාත්‍රියේ ධර්මදේශනයේදී සඳහන් කරන්නට යෙදුණු අදුක්කම සුඛ වේදනාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරනු මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඇත්තටම අදුක්කම සුඛය තමයි හුඟක් වෙලාවට අපිට තියෙන්නේ. ඒ කියන්නේ තද වේදනාව කියන්නේ වේදනාවක් කියලා අපි හඳුනන දුක් වේදනාවලුයි සාමාන්‍යයෙන් ඉදිරිහිල්ලා දැනෙන සැප වේදනාවලුයි මේ දෙක හැරුණහම ඉතිරි ඔක්කොම අදුක්කම සුඛය තමයි තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන අපි ඔය අදුක්කම සුඛයේ ජීවත් වෙනවා නමුත් ඒක හඳුනගන්නේ නැහැ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් අපි හිතන්න මේ හුස්ම රැල්ලක් තේරුම් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසය ගැන අපි තේරුම් ගන්නකොට මුලදී සම්පූර්ණ මේක අදුක්කම සුඛයක් තියෙන්නේ. දැන් ආස්වාසයක් තේරුම් ගන්නදී අපි මේ හුස්ම රැල්ලක් නැත්නම් සුලං රැල්ලක් නාසිකාග්‍රේ ස්පර්ශ වෙනවා. ඉතින් ලොකු සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ. උපේක්ෂා වේදනාවක් තියෙන්නේ. එතන තියෙන්නේ තදුක්කම සුඛය. පිම්බීමක් හැකිලිමත් තේරුම් ගන්නවා. ආස්වාසයක් කරහා මෙතන උදරේ චලනයක් සිද්ධ වෙනවා. ආය ආපස්සට චලනයක් සිද්ධ වෙනවා. ඉතින් මෙතන දැනීමක් තියෙනවා, වේදනාවක් තියෙනවා. මෙතන තියෙන්නේ අදුක්කම සුඛය, උපේක්ෂා වේදනාවක්. ඉතින් මේ ඇත්තටම අපි අත්දකින වේදනාවන්ගෙන් 99%ක්ම හුඟක් වෙලාට අදුක්කම සුඛ ස්වභාවයක් තමයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ දැනගනි දැන ගැනීමට ගිහි අයකු අවසන් මාර්ගඵලයට අත්දැකීම් ලද අයකු වහොත් ගිහිගේ අතහැර යා යුතුයද අසා ඇත්තේ කි තායිලන්තයේ මෙගී කාවෝ අරහත් ඵලයට පත්වද එකල තායිලන්තයේ කාන්තාවන්ට පැවිදි නොකර බැවින් ඇය gederම සුදු වස්ත්‍රයෙන් සැරසී කාලය ගත කළ බව අසා ඇත. සමාවෙන්න ස්වාමින් වහන්සේ දැන ගැනීමට සිතූ නිසයි ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් වහවහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල් හේතු වේවා සාදු සාදු සාදු මතන කා කායු එයාත් මතන දසසිල් හරි මට්ටමක හිටියා කියලා තමයි මම අහලා තියෙන්නේ දසසිල් මාතාවක් නේද එයා දසසිල් මාතාවක තමයි වශයෙන් තමයි ඉඳලා තියෙන්නේ මට නම් හිතෙන්නේ අර කාම භෝගී මට්ටම අයින් වේවි කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඕක බුද්ධ කාලයේ වෙච්ච සිදුවීමක් ගැන හිතලා බලන්න පුළුවන් රහත්ුනේ නැතත් අර විශාක කියන උපාසකතුමා බුදුරජාන් වහන්සේගෙන් ධර්මදේශනාවට සවන් දීලා අනාගාමී තත්ත්වයටපත් වෙලා ගෙදර එනවා. ගෙදරෙද්දී දැන් ගෙදර ඉන්නවා එයාගේ බිරිඳ මේ ධම්මදින්නා. ධම්මදින්නා ඉතින් අර සුපුරුදු විදිහට යාට සාම්පුරුෂය වශයෙන් සලකන්න යනවා. අත දීලා යාට ගොඩ වෙන්න කියනවා. ඊළඟට කන්න බොන්න සංග්‍රහ කරනවා. ඉතින් ඒ එකකදීවත් එයා අර වෙනද වගේ නෙමෙයි හැසිරෙන්නේ. සාමාන්‍ය කාමභෝගී ගිහියෙක් විදිහට නෙමෙයි ආ හැසිරෙන්නේ. එයා කියන්නේ දැන් මේ මම තවදුරටත් මේ කාමභෝගී වෙන්න කැමැත්තක් නැහැ. ඔයා කැමතිනම් මේ සියලු ධනය භුක්ති විඳින්න වෙන විවාහයක් අවශ්‍ය නම් එහෙමත් කරගන්න කියලා තමයි එයා උපදෙස් දෙන්නේ. හැබැයි විශාක මේ මහාන වෙන්නෙත් නැහැ. එයා අනාගාමී මට්ටමේ ඉන්නේ. පස්සේ ඉතින් ධම්මදින්න මහාන වෙනවා. ඉතින් එයා ඊට පස්සේ රහත් වෙනවා. ඉතින් ඒ වගේ පැතිත් අපිට තේරුම් ගන්න පුළුවන්. තවත් අවස්ථාවක් තියෙනවා මේ විශාකාව. නැ විශාකාව නේ මොකද? කේමා. කේමා ගිහිල්ලා මේ දැන් කේමා කියන්නේ බිම්බිසාර රජතුමාගේ මේ අගබිසවක්. එතකොට බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයටපත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා දැන් කේමාව පැත්තකවත් දෙන්නේ නැහැ බණක්වත් අහන්න. ඊට පස්සේ මොකද රූපශ්‍රීය නිසා උඩඟු වෙලා ඉන්නේ. පස්සේ ඉතින් බිම්බිසාර රජතුමා උපක්‍රමශීලීව කේමාව කොහොම හරි බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න පිටත් කරලා හරිනවා. ඊට පස්සේ හොඳට දැන් ධර්ම දේශනාවලට සවන් දීලා කොහොම හරි කේමාව මේ ක්‍රමානුකූලව අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ තමයි බිම්බිසාර රජතුමා එතෙන්ට පැමිණෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ කේමා මේ මහාන වීමට හෝ පිරිනුවන් පෑමට දැන් සුදුසුකම් ලැබලා තියෙනවා කියලා තමයි කියන්නේ. <laughs> එතකොට බුදුරයන් මේ කවුද බිම්බිසාර රජතුමා කියනවා නෑ පිරිනුවන් පාන්න ඕනේ නෑ මම මේ මහාන වෙන්න අවසර දෙනවා කියලා. ඊට තමයි කේමා මහාන වෙන්නේ. ඒ නිසා මොකද කේමා කියන්නේ දැන් අපි අහලා තියෙනවන්නේ මේ භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර ශ්‍රාවක බවට පත් උනේ සාරිපුත්ත මොග්ගල්ලාන. ඒ අතරිනුත් ප්‍රඥාවෙන් අග්‍ර වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍ර ශ්‍රාවිකා බවට පත් උනේ කේමා උත්පලවන්න. කේමාව තමයි ඒ අතර මේ ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා කේමාව අර වගේ බුදුරජාන් වහන්සේගෙන් ධර්මදේශ සමන් දීලා අරහත්ත්වයටපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අර වගේ ප්‍රකාශයක් කරාට පස්සේ තමයි බිම්බිසාර රජතුමා මේ මහාන වෙන්න අවස්ථාව දෙන්නේ. ඒ නිසා උතෙන්දී හරි අමාරුයි එකපාරටම කියන්න මේ ගිහිව ඉන්න කෙනෙක් රහත් වෙලා ගිහි කොහොමත්ම කියන්න නම් බෑ කාමභෝගී විඳීවි කියලා. එහෙමනම් වෙන්න බෑ. මොකද එයාගේ يعني අනාගාමි වෙද්දිම රාග ద్వේෂයන් ප්‍රහාණය වෙලා ඒ නිසා එයා සමහරට Brahmacharya ජීවිතයක් දසසිල් වගේ දෙයක් සමාදන්ලා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හරියටම කියන්න බෑ. ඉතින් මමත් රහත් වෙලා නැති හින්දා ඉතින් මට කොහොමත් කියන්න අමාරුයි. <laughs> ඔව් මම <laughs> නෑ ඉතින් මං ගැන නෙවෙයි අහලා තියෙන්නේ. මේ ගිහිව ඉන්න කෙනෙක් ගැන අහලා තියෙන මට කියන්න අමාරුයි. එයාට පොඩ්ඩක් වෙලා බලන්න තමයි වෙන්නේ. ගිහිව ඉඳලා rahat වෙලා පොඩ්ඩක් බලන්න දිගටම ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් අපිට පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන් ඉස්සර වනේ මහාන වෙන්න පොඩි chance එකක් හදලා දෙන්න පුළුවන්. මොකද ලොකු දෙයක්වත් නැහැනේ දැන් දැන්ටමත් rahat වෙලා ඉන්නේ. ඔව් පිරිවැඩ. ආ දැන් මේ ගැහණු කෙනෙක්ද ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. <laughs> දැන් මෙහෙනේ ආරම්භයක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අතර මේවා ඉතින් අර අපේ හිතේන අර සංකල්පමය ප්‍රශ්න ඉතින් අපිට තියෙන්නේ ඉතින් ඕවාන් ලොකුවට හිත කරදර කරගන්න නැතුව වැඩේ කරන්නයි තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් විනාඩි පැය 45ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවත් සමග මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.